අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් දන්න පරිදි සියලුම දෙනා මේ ධර්ම දේශනාවට tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යස්ස මේ මන ආපස්ස අනත්තං අචරීති තං කුතෙත්ත ලබ්භාති ආඝාත පටිවිනයාති ති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ වෙනකොට Tamanට අනර්ථ කර වූ අනර්ථය කරන කලා වූ සහ කරන්න ඉඩ තියෙන කෙනත් එක්ක වෛර බැඳ ගැනීම සාධාරණයි කියලා ඒක සාධාරණීකරණය කරන හැටි ලෝකයන් ලෝකයෙන් අපිට ලෝකෙන් අපි ඉගෙනගෙන තියෙනවා මෙහෙ ලෝකෙට ආවට පස්සේ ඒ නිසා අපිට අනර්ථ කර දෙකනට වෛර බැඳෙනවා ඉතින් ඒක අපි හිතන එක සාධාරණයි කියලා. නමුත් සර්වචන් වහන්සේට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කරනවා ආර්යමට අනර්ථය කළා අනර්ථෙක් කරනවා අනර්ථෙක් කරાવી කියලා තව කෙනෙකුට වෛර බඳිනකොට බඳින හැම චිත්තක්ෂණෙම Taman තැවෙනවා. හැම වෙලාවෙම Taman පිච්චෙන. මොකද ඒක නිසා අපිට පුළුවන් මේ කවුරු කොහොම කිව්වත් කවුරු මොන විදියට ඒක සාධාරණීකරණය කරත් භික්ෂුවක් විදියට භ්‍රමචර්ය රකින්න කෙනෙක් විදියට යෝගී කෙනෙක් විදියට ඒ ඒ ආඝාතේ ඒ බද්ධ වෛරය අයින් කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ තනි පුද්ගලයෙක් විදිහට ඒකට පෙනී හිටිනවා යෝගාවචරයත් එක්ක. බුදුරජාණන්සේ මතක් කරනවා භාවනා කරන කෙනෙකුට අසවලා මට වෛර කරයි කියලා එතන පුද්ගල ආත්ම ભેදයකින් ගන්න නැතුව අපිට පුළුවන් දෙයට වෛර කරන්න. තමන් පුද්ගලයේ කාත්මික සත්වයක් කියන කොටු කිරීමකින් තොරව තමන්ට පුළුවන් ද අසවලා මට වෛර කරයි කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වෛර කිරීම කියන ආඝාතයේ කියන ද්වේෂ චෛතසිකය කොච්චර මෝහයක් එක්කද තියෙන්නේ කියලා. ඒ නිසා එහෙම කෙනෙක් මට මෙහෙම කරා මට මෙහෙම කරා කියලා ඒ එන සම්බන්ධතාවය කෙසේ ලබන්නද කියලා අහනවා භාවනාවේදී ඇතිවීම නැතිවීම දකපු කෙනාට. දේවල් ඇති වෙනව නැති වෙනව. අරයා මට මෙහෙම කරයි කියලා ඒක පුද්ගල ભેදෙන් ආත්ම ભેදෙන් ජීවි සංයී ભેදෙන් ගන්න ගත්තාම අපි කොච්චරක් මේ ජීවිතේදී මේ බද්ද වෛරය කියන එක කොක්ක කියලා කියන්නේ. අවුලව ගන්න කියන එක එන්න නම් අනිවාර්යයෙන්ම ආත්මවාදයක් තියෙනවා. ඒක නිසා තරහ එන්න ඉඩ තියෙනවා. ඒ තරහත් ඇවිල්ලා යන දෙයක්. ආඝාතය කියන මේ තරහ බද්ද වෙන්නේ බැඳීමක් ඇති කරන්නේ ඒව පුද්ගලෙක් ඉන්නවා. එයා ඊයේත් මට කරදර කරා. අදත් කරදර කරනවා. හෙටත් කරදර කරાવી. ඒ නිසා මම එයා හතුරු පක්ෂයට දාන. ඊට පස්සේ කොයි හොඳක් කරත් එයා හතුරු පක්ෂයට තමයි යන්නේ. ඊට පස්සේ ඒකේ රෑබුදිය ගන්නකොට ඉනේ හතුරුකම හිතුව දේ වෙනකොට යම් ආකාරයකට අපේ හිතේ තියෙනවාද ඒ වගේ මේ ආත්මෙන් ගිහිල්ලා ඊගාව ආත්මයට යනකොට ඒ හතුරුකම හැම හිතෙනවා දකින්නකොටම හිතනවා මෙයා වනසන්න ඕනේ මොකද මට අනර්ථය කරයි කියලා ඉතින් ඒ නිසා අපි දකින්නවා සංසාරගත වෛර බන්ධන බද්ධ වෛර කිවට කියලා කියනවා ඉතින් ඒ ආඝාතය මේ ජීවිතෙන් ඊගාව ජීවිතයට ගෙනිච්චට පස්සේ අපි මේ පුද්ගලයා දකින්නකොට බන්ධනයක් අපිට තියෙනවා තරහක් එනවා හැබැයි අපි දන්නේ මේ ජීවිතේ මොකුත් කරලා නැහැ. ගිය ආත්මේ මට හානි කරන මං යත් එක බද්ධ වෛරය නිසා මේ ආත්මෙත් ඒක ඇති ඉතින් පුදුමාකාර මානසික තත්ත්ව ඇති වෙනවා කෙනෙක් දකින්නකොට පුදුම ආශාවක් හෝ පුදුම තරහක් එන්න පටන් ගන්නවා. මේ ආත්මෙදී ඒක තේරෙන්නේ නැහැ. වෙන්නේ අර ගිය වර්ධව වර්ධව පටලවල වර්ධව වටහාගත් එක. ඒ ද්වේෂය අර අපිත් එක්ක නිකන් ඇඟේ කෑල්ලක් වගේ යනවා. ඉතින් ඒ නිසා ඊගාවාත්මෙදිත් අපි ඒ පුද්ගලයා දකින්නට පැලහෙනවා. දැවෙනවා. මෙන්න මේක නැති කරගන්න නැතුව අපි කොහොම ඉස්සරහට යන්නෝ. ඉතින් මේක ඒක පැත්තකින් කියනකොට මේ සමාජශීලී සත්ත්වෙන්න විතරක් තියෙන එක. ශිෂ්ටාචාරයත් එක්ක යන බද්දයක් මෙතන තියෙනවා. Taman තනියම හිටියානම් බොහෝ විට එහෙම දෙයක් වෙන්නේ ඉඩක් නැති වෙන්නේ ඉඩ තියෙනවා. මම කියන්නේ මේ වැද්දන්ට නිවන් දකින්න ලේසි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි සමුයක් එක්ක ඉන්න ගියාම ආසවලමයිත් එක තරහයි. එයා අපිට අනර්ථක මට අනර්ථ කරනවා කියලා පුදුමාකාර අපේ ජීවිතේ හම්බ කරන හරියෙන් 40කට 50කට වැඩිය අපි වේදම් කරන්නේ අරසාව සඳහා. අපි පරිත්ත කියන වචනේ බුද්ධ ඥානසේ පාවිච්චි කරන්නේ අරසාව. පිරිත් කියනවා කිය. ඉතින් අපි මේ පිරිත් අහන්න හරි ආසයි. ඒ මොකද අපිට අරසාවක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි පිරිත් අහන පිරිත් කියන පිරිත් සහ කරන පිරිත් කියලා පිරිත් જાති තුනක් තියෙනවා. අරසක ක්‍රියා තුනක් තියෙනවා. අපි gedette සංඝයා වහන්සේලා ගෙනල්ලා පිරිත් කියලා කටේට නූල් බැඳලා gedර අරසා කරගන්න. ඊට වැඩිය ටිකක් වැඩි කියලා කියනවා. කියන පිරිත් තමයි හරියට දැනන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගෙන පිරිත් කියනවනම් කවුරුත් කියන දේ අහගෙන ඉන්නවට වැඩිය ගුණයක් තියෙනවා. මොකද අහගෙන ඉන්නවන් ඉන්නේ නැහනේ බුදිනවනේ. gedara පිරිත් කියනකොට ආම්දුරු විතරයි. ඒ පිරිත් කියන මොරේ ආම්දුරු විතරයි අනිකටෙත් බුදි ආමතු. කට්ටියත් බුදි. පිරිත් කියන තැන කවුරක්වත් නැහැ. මේ පිරිත් අහන පෙරේත වෙනවා. ඒගොල්ලෝ ඉන්නවා ඇති. පේන්න නැහැ ඉන්න ටිකක් පෙරේත ස්වරූපේ තමයි තියෙන්නේ පිරිත් කියවල ඊට පස්සේ වෙන එකක් තියෙනවා ඒ බුරුම කට්ටිය කියලා දෙන තුන කරන පිරිත් කියලා එකක් ඒකද කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී තමන් සති ධර්මයේ අරසා කරන සති ධර්මයේ තමන්ව අරසා කරන ඒකට ඇහෙන පිරිත් කියන පිරිත් වලට හුඟක් වෙනස් ඉතින් ඒ කෙනා කවදා හරි මේ සති ධර්මයේ පිහිටලා මේ තමන් බලහන් ඉන්න අරමුණ ගන්නකො දැන් මම කියලා ගන්නෙ මගේ කය කියලා ගන්නෙ අපි හුස්මට කියනවා ඒක ප්‍රාණේ මාව කියන එකේ නියෝජනයක්. එහෙම නැත්නම් කාය සංස්කාර කියලා බුදුහාමුදුරු කියනවා. මගේ කය විනුවට කය පණයිති කායක නැත්තුවම බැදී අඩුම ලංසුවට තමයි හුස්ම කියලා කියන්නේ. ප්‍රාණය කියලා කියන්නේ. ඒකට ප්‍රාණයාම. ඉතින් මේ ආස්වාද ප්‍රසආසයේ දිහා බලලා ඒක කොයි වෙලාවෙ හරි මෙතනත් එහෙම දිගට පවතින හුස්මක් නැහැ. ඒ හුස්ම සමාහට සම්පූර්ණ නොපිනියා. ඒක තුලත් එහෙම නැත්නම් කවුද මට මේ හානි කරලා කොහෙද වදින්නේ ඇවිල්ලා? මෙතන කෙනෙක් නැහැ. එතකොට ඒ ඥාණයෙන් තව කෙනෙක් දිහා බැලුවත් එතනත් නිස්සත්තනේ ජීවෝ ශුන්‍යෝ. එතන සත්‍යයක් නැහැ, ජීවයක් නැහැ, ශූන්‍ය භාවයක් තියෙනවා. එතන මොකද ධර්ම પરම්පරාවක්, ශක්ති වේගයක්, ජව වේගයක් තියෙනවා. ඉතින් එතන ගියාට පස්සේ පේනවා ඒකෙන් මේකට කියලා හේතුඵල ධර්මයක් සහ ධර්මතා එහෙම නැත්නම් ඒවට කියනවා භූත මහා භූත ධර්ම ඇර අරකින් මේකට සම්බන්ධයක් පේන්නේ නැහැ. ඉතින් එතෙන් ගියාට පස්සේ පේනවා මට ආරය වැන්න ආය ගැහුවාය කියලා කොහෙන් ලබන්නද මෙතන තියෙන උඩපයින් ධර්ම ටිකක් විතරයි කියන්නේ. මේක අපි හිතමු කවුරු හරි තේරුම් ගත්තයි කියලා. එතකොට එයාට යම් ආඝාතයක් නැති වෙනවා නම් එයා ඒ ආඝාතයට සාපේක්ෂව මේ කාම තණ්හාව කියන එක දුර වෙන්න ඕනේ. කාම තණ්හාව කියන්නේ ඉඳුරම් පිනවීමට තියෙන ආසාව. ඉඳුරම් පිනවීමට තියෙන ආසාව තියෙන කෙනාට තමයි ඒ ඉඳුරම් පිනවීමට බාධා කරන්න අනර්ථ කර කෙනෙක් කියලා තේරෙන්නේ. එතකොට මේ පුද්ගලයාට පුද්ගලිකුත් පේනවා මම කියලා පුද්ගලිකුත් පේනවා. ඒ නිසා ඉඳුරම් පෙන්වීම කියන කාම තණ්හාව දුරුකල යුත්තක්. තණ්හාවේ කොටස් තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. කාම තණ්හාව දුරු කරන්න කටයුතු කරන එක්කෙනෙක් ආරස්සාව පිණිස දිගටම සතිමත් වෙලා පුළු පුළුවන් වෙලාවේ තමන්ගේ ආස්වාද ප්‍රසවාසය පිම්බීම හැකිලිම වම දකුණ බැලුවොත් අන්තිමට ඒක බොඳ වෙලා යන තැනකට එනවා. ඉතින් මෙතින්දි හරියට බය හිතෙනවා. සාධාරණයි මොකද එතකොට අර මමයා දී වෙනවා. తాවකාලිකව මමයා දී වෙලා නැති ඒ වෙලාවට තමයි හොඟ දෙන්නේ. ඔය දුවන්නේ බය වෙන්නේ සැක ඇති කරන්නේ අනේ යන තන බය ඇති වෙන්නේ. <clears throat> ඒ තරම භාවනා දක්ෂය කියන්නේ ඒ තරම භාවනාවේදී ඒ පුද්ගලයාට තේිනවා මෙතන එහෙම රකින්න ගොනු කරගෙන ඉන්න දෙයක් නැහැ ඒක මල්ල ලිහිලා යනවා. ඒකට කියනවා පතුරු ගහලා බලනවායි කිය. විසිතුරු කරලා බලනවා. කපලා කොටලා බලනවා. බලපුවාම මේකේ මොකක්වත් එහෙම අල්ලන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා බටහිර මානසික විද්‍යාවේ මේ හිත තියෙන්නේ ඔළුවේ කියලා. ඉතින් ඒක නිසා BBC එකේ කරලා තියෙන රිසර්ච් එකක් මේ ඔළුවේ හැම කෑල්ලම දන්න විදියට පණ ඇති පණ නැති ඒවගේ පරීක්ෂා කරලා එහෙම මදයක් නැහැ මේකේ. එහෙම හිත පවතිනවා කියලා මධ්‍යස්ථානයක් හොයන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා හිත කියන්නේ රූප ධර්මය මොළේ කියන්නේ රූප ධර්මයක්. මේක ඇසුරු කරගෙන මොළේ තියෙනවා කියන එකට නෑ බෑ කියන්න බෑ. මොකද හිත තියෙන්නේ මොලේ නෙවෙයි කියලා. මේකටත් හේතුවක් තියෙනවා. මොකද මා තේරවාදයේ පිළිගන්නේ හිත තියෙන්නේ හෘද වස්තුවේ කියලා. අඩපතක් පමණ ලේයි හිත තියෙනවායි කියලා. එතකොට මේගොල්ලෝ කියනවා මට ඉර මානසික විද්‍යාව හෘද වස්තුවත් මාරු කරන්න පුළුවන්. ලේත් මාරු කරන්න පුළුවන්. නමුත් මොන සම්මුත් වෙන්නේ නැහැ. හිත තියෙන්නේ පපුවේ නම් හෘද වස්තුව මාරු කරගුවාම ලේ මාරු කරගුවාම මොකක් හරි වෙනසක් වෙන්න eBay. වෙන්නේ අර පරණ තකතිරුකම එහෙමයි අන්තට්ටු එහෙමයි හાર્ට් ඔපරේෂන් කෙරුවත් මැට්ට වැට්ටම තමයි මුකුත් වෙන්නේ නැහැ ඊට පස්සේ ඒගොල්ලෝ කනේ මොලේ ගිය මොකද මොලේ අයින් කරුවට කියන්න බෑ මනුස්සයා යම් විදියට මොලේ හානියක් වුණොත් ස්ථිර හානිය ඊට පස්සේ හොඳට බැලුවොත් මොලෙත් නැහැ දැන් කියනවා හැම සෛලකම තියෙන හැම න්‍යෂ්ටිකම තියෙන හැම RNA DNA අණුවකම හිත තියෙනවා පැතිරලා ගියා ඒ කියන්නේ මේක තියෙනවා අසවල් තැන ලැබුම් ගන්නවයි කියලා තැනක් නැහැ එතකොට හිත එහෙමනම් මම කොහෙද ලැබුම් ගන්නේ? මම ඉන්න තැනක් තියෙනවනම් මම නැති කරන්න අපි ඉන්න ඇඟිල්ල නම් මම ඉන්න ඇඟිල්ල කපුවාම මම නැති කරන්න පුළුවන්. කරන්න බෑ. අන්න ඒ වගේ මේ ආර්ය පරිශ්‍රයේදී පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා බැලුවොත් මේ කාමතණ්ණාව ඇති කරන මේ සැප හොයන ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකේ දුවන මේ මිනිස්සයා ඒ සැපයට බාධා කරන ඕනම කෙනෙක් වනසනවා. හොඳින් හෝ නරකේ. දවල් මිගිල් රෑ දනියෙල්. ඒක තමයි අපි නිතරම ආරක්ෂක උපකරණයක් ළඟ තියාගෙන ඉන්නේ. ගොඩනෙක් බුදිනකොට කැත්ත තියාගන්න කොට්ටයක. පොඩ්ඩ හිමේ වුණා නම් ගත්ත ඇරියා. ඊනෙමයි ගහන්නේ. ඒ උද්දී ඉඳලා හැන්ද වෙනකම් බයේ ජීවත් වෙන්නේ. ජේම්ස් බොන්ඩ් හැම වෙලාවෙම පිස්තෝලේ අතේ ඇද්දලා ගත්ත ගමන් තියන්න පුළුවන් තප්පරයක් ඇද්දලා තල්ලි වීරේ. කඩුවද පිස්තෝලේද කිරිච්චියද මේ ගාතේ බැඳගෙන ඉන්නේ කිරිච්චිය. ගත්ත ගත්ත ගමන් හැරෙන්න ඉස්සලා අනින්න පුළුවන්කම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නාලාගිරි ඉතරහට ගියේ කොහොමද කියලා බලන්න. අත් දෙක දිග ඇල්ල බෙන්නවා මෑති මුකුත් නැහැ. ඕක තමයි අබේ මුද්‍රාව කියන්නේ. ඒකල කිව්ව උඹත් තතා මාත් තතා උඹ කරන වැඩේම අපාය යනවා. එච්චරයි කිව්ව ඇතා දන ගැහුවා. බෲසි ලෝගේ බූ ගාගෙන නටලා ඇතා ඉතර මේ ඇතා එනකොට බඩ යනවා. ඒ එන්නේ එහෙම එකක් නැහැ. එහෙම එකක් එන්න ඕනේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා මෙතන බැනුම් අහන්න හරි තලන දෙයක් මෙතන නැත්තේ නෑ. ඌළඟට තියෙන අවිද්‍යාවක් විතරයි. ඌට කතා කරලා කියනවා මස්සිනාම්බත්තතා මාත්තතා. ඇත්තට බුදුජානසට ඇත්තු 16ගේ ශක්තිය තියෙනවා. ඇත්තු 16ගේ ශක්තිය තියෙනවා. ඕනනම් දන දෙකෙන් අල්ලලා අනින්න පුළුවන් කොළබොක්ක එළියට එන්න. එහෙම කරන්න බෑ. ඒ මොකද උන්වහන්සේට ආරස්සාවක් ඕනේ නැහැ කාගෙන්වත්. ආනන්ද හඳුනන එහෙම් පයින්නවා මෙහෙම් පයින්නවා බුදුහාමුදුරු බේරෙන්නේ ආනන්දරික ආනන්ද පිටිපස්සට ගියා. ඔය එන්නේ මට මෙහෙवला තියෙන. ඔබට නෙමෙයි. ආනන්ද හැමෝටම දරන්න බෑ. තව පොඩ්ඩකින් බුදුරජාණන් සසල ගහකුවම් පොළවේ කෙහෙල් කඩක් ගැහුවාගේ තැති ගහිලා යන හැටි බලන්න දුකයි. දැන් කියන්නේ පැත්තකට යා. ඔය මෙහෙවලා තියෙන්නේ මට විරුද්ධව. එතකොට අම්මා කෙනෙක් පැන්නලු එකේ හිටපු දරුවා වැටුණලු. ඒක නම් සාහිත්‍ය කතාවක් වෙන්න තුන් දන්නේ. ඇතා ගියාලු දරුවා ගා. ඊට පස්සේ කළු ඇලව එව ඔකින් හැරිලා වැඩෙන් ඔබ මෙහෙවලා තියෙන දරුවට විරුද්ධව නෙවෙයි මට විරුද්ධ මෙහෙවරේ. ඇදාට ගලෝ ඕකෙන් හරවලා ඩීරූට් කරන්නයි කියලා. කෙලින් ඉන්න බැන්නම් ඇත බලුව දප්පත පොටිය පෑගෙන හනම් බබා ඇලවෙලා වරෙන් මම ඔබ මෙහෙවල තියෙන මට විරුද්ධ කියලා. ආවට පස්සේ කතා කරලා ගියා කිසිම ආයුධයක් නැහැ. මාෂල් ආර්ට්ස් නැහැ. බය නැති මනුස්සයද මොනම ආයුධයක්වත් ඕනේ නැහැ. බය නොයෙන්ද නම් කාමාශාව නැති වෙන්න ඕනේ. ඉඳුරම් පිනවීම නැති වෙන්න ඕනේ. යම් කිසි කෙනෙක් යම් තැනක ඉඳුරම් පිනවීම රහසින්වත් පතනවා නම් අනිවාර්යයෙන්ම මේ මනුස්සයට බයක් තියෙනවා. ඒ බයට හදාගන්න තැන තමයි ගියේ කියන්නේ. ගියේ හදලා තියෙන්නේ බිත්ති හතර කොටු වෙලා ඇතුලේ රහසින් කාම වින්දනය ලබන්නේ. වෙන මොකටවත් ගියක් අවශ්‍ය නැහැ. මුළු පැවිදි ජීවිතේටම ගියක් අවශ්‍ය නැහැ. අරණ්‍යගත වෙන්න පුළුවන්, රුක්ක මූලගත වෙන්න පුළුවන්, ශූන්‍යාකාරගත වෙන්න පුළුවන්. ගේ කියලා කියන්නේ රහසින් කළ යුතු දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකක කරන දිය කිසිං හමාර කළ යුතු ඒ ග්‍රාම්‍ය කෘත්‍යකරනද තමයි ගේ හදලා තියෙන්නේ. ඉතින් ඒකට බය තියෙනවා. හැමතැනම බය තියෙනවා. ඒක පුළුවන් නිසා කියනා නෙවෙයි. ඒක කාම තණ්හාව කියන එක අයින් කරන්න ලේසි නිසා පුළුවන් නිසා කියනා නෙවෙයි. නමුත් කාම තණ්හාව තමයි ඉස්සල්ලාම Tamanට Tamanගේ විශේෂේෂ්ත්‍රයට ඉඳගෙන අදිෂ්ඨානයක් අරගෙන Brahmacharya රකින්න පුළුවන්. මම දෙදෙනි දෙවන්නේක් ගැන විශ්වාසයක් නැහැ. Brahmacharya රකින්න. ඒ හිතේ uppannam කාම විතක්කම් නාදි වාසේති පජහති විනෝදේති කියන එක අමාරුයි. යම් දවසක මේ uppanna කාම විතක්කේ Tamanගේ දුර වෙනව දකිනවනම් පුදුමාකාර නිර්භය ගතිය අභයක් Tamanට ලැබෙනවා ඒක නිසා කියනවා කාට හරි නිර්භයව ජීවත් වෙන්න ඕන නම් අනුන්ට අබේ දෙන්නේ අබේ දුන්න කෙනාට අබේ ලැබෙනවා අපි සත්තුන්ට අබේ දාන දෙනවා හොරකම් කරන්න අවස්ථාවක් අපව වස්තු හිමියට ඒ වස්තුව ලබලා දෙනවා Taman ගන්නෙ කාම විත්‍යාචාරය කරන්නේ කාම වස්තුවට අරසාව දෙනවා බොරු කියන්නේ කේලම් කියන්නේ හිස් වචන පරුස වචන නැහැ මේක තමයි අපි සීලය අග්ග දානම් මහා දානම් අරියස්ස විනේ මොකද ඒක දෙන්නේ අබය. තව කෙනෙකුට බය නැතුව ජීවත් වෙන්න අවස්ථාවක් දෙනවා සීලවන්ත සබාවක පරිසරයක. එතකොට යාට යණ යන තැන අබේ ලැබෙනවා. ඒක කියන්නේ කොතන ගියත් තමයි නෑදෑ පිරිසක් අතට ගියා වගේලු තේරෙන්නේ. එහෙම නැත්නම් මේ පෙර කළ පිනක විපාක වාරයක් වශයෙන් තේරෙනවා. ඊට වෙඩි ටිකක් එහාට යනවා මේ වීතික්‍රම කෙලෙස් වලින් අයින් කරලා කාම තණ්හාව යම් ප්‍රමාණයකට අයින් කරපු උත්සාහ කරපු අබිනිෂ්ඨමන ක්‍රමණය කරපු කෙනෙකුට ඊට වැඩිය යන්න පුළුවන් සීල ශික්ෂාවේදී නීවරණ ටික අයින් කරපු ගමන්. නීවරණ අයින් කරපු ගමන් එයාට හම් වෙනවා අයිට වැඩි ලොකු ආරසාවක් පිරිතක්. එයා දන්නවා විචික්‍රම භූමිය නෙවෙයි දැන් පරිඋත්ථාන භූමියත් ඉවත් කරයි කියලා. එතකොට එයා දන්නවා මේ ලෝකෙ මිනිස්සු කඹරනවා සඳුදා උදේ අමුඩේ ගහගත්තාම සිකුරාදා හැන්ද වෙනකන් ලියන්න තෝ කඹරනවා. අයියෙන් ගහ ගන්නවා සඳා උදේට. ඉර කරලා ගහ ගන්නවා අමුඩි ලියෙන්නේ නැති වෙන්නේ හැන්ද සිකුරාදා හැන්ද වෙනකන් ඉඳ කඹුරලා කඹුරලා කඹුරලා කඹුරලා උන සේනසුරාදා ඉඳ පන්තල් යන. ගිහලා බලනවා මේ නිවන හොයාගන්න පුළුවන්ද කියලා ඒ ගන්න නැහැ ඒ සාප්පුවල නිවන ඉතර වෙලා. ඒ වෙනුවට භාවනා කරන එකෙකුට එකියෙකුට ආදාර කමඨාන් සුද්ධ කරන්න කිව්වාගේ මහා පුදුමාකාර සතුටක් එන්න පටන් ගන්නවා රූ ඇහෙන් රූප බලන්නේ නැති වෙලාවකට. කනේ සද්ද නැහැ එන වෙලාවකට. ගන්ධ රස පහත නැති වෙලාවකට. මම ඉන්නව දන්නෙත් නැති වෙලාවකට. ඒ කියන්නේ ඉන්ද්‍රිය බද්ධ සුඛයට වැඩිය අනිද්‍ය බද්ධ සුඛයක් තියෙනවා කියන එක තමයි සමත සමත සුඛය කියලා කියන්නේ. ඉස්සර හේතුවේ ඔය 1956 ක විතර ඉස්සලා මේ කාලේ කරන්න බෑ කියලා. ඒ මේක නැහැ මේ භවනා කරන්න බෑ කමටහන් දෙන්න කෙනෙක් නැහැ හරියන්නේ නැහැ. දැන් අපිට පේන මේ කුස්සිය අම්මලා වුණත් භවනා කරලා ඉඳලා ඉట్లా කියන අනි ජොලිනේ ස්වාමීන් වහන්සේ. ඇතර ජොලිය කියන්නේ එහෙම ලියලා තිබ්බා. මට ජොලියක් ගියා ඒක ඇහෙනකොට එන්න ජොලි. මොකද්ද ඒ? ඇහෙට රූප පේන්නේ නැති වෙලා කනට ශබ්ද නැති වෙලාව ගන්ධ රස පහස නැති වෙලාවට ඒක කියනවා විවේක ජම් පීති සුඛං මේ ඉදරන්න විවේක වීමෙන් ඇති වෙන ප්‍රීති සුඛය ඒක තමයි ලෝකේ ලබන්න බුලා ඉහළම සුඛේ ඒකට කියනවා නිර්ආමිෂ සුඛේ කියලා එදාට හිතෙනවා ඒ නිර්ආමිෂ සුඛේ කාටවත් හොරකම් කරන්න බෑ කාටවත් හානි කරන්න බෑ ඒකට ඒක ලැබෙන්නේම අනින්ද්‍රිය ප්‍රතිබද්ධව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වුණොත් කවදාකවත් ඒ ධ්‍යාන සුඛයක් ලබන්න බෑ කල්පනාවක්වත් තියෙන්න බෑ අන්න එතෙන්ද ගියාට පස්සේ තේරෙනවා මේ ලෝකයා මේ මේ තරම් සුඛයක් තියෙද්දී ඒකට මං කියන්නේ නිතරගෙන් ලැබෙන සුඛයක් තියෙද්දි මේ කාම සුඛයට නටන්නේ අසුචියකට වැටිච්ච අසුචිපනෝ අසුචි කැලක් කණ්ඩ දඟලන දැඟලිල්ලක් තමයි මේ කාමේ කියන්නේ. ලොකු කැලල ගත්ත කෙනා පීන නොලු අනික් අයට පිලා ඒ මට කැලලක් හම්බුණා ලොකු එකක් හම්බුණා කිය. කියන්නේ ලොකු අසුචි කැලලක් හම්බෙච්ච එක. කවදා හරි බුද්ධ ශාසනයක් තියෙනවා. නිර්ආමිෂ සුඛයක් තියෙනවා කියලා දැනගත්ත දවසේ තේරෙනවා ඒකට ආරස්සාව දෙන්න කවුරක්වත් ඕනේ නැහැ. ඒ කාම වස්තු වලට උඩට උඩ ගොදුරක් උඩට යන උඩට ගිය ගිජුලිනියෙකුට අනිත් ගිජුලිනිය අර ගොදුර තියෙනකම් කොටනවා. ඒ තමයි බුදුජානකසේ කාම වස්තුර දීලා තියෙන උපමාවක්. මැරිච්ච මල සතක් ගොදුරක් අරගෙන පියාකුසේ කහසට පනින්නේ. මොකද බිම හිටියොත් ඒ රිලව් එහෙමව කාලා දානවා. අහසට ගියාට පස්සේ ඒකට කොටන්ඩ පුදුම කිජිලු වෙන තෝගයක් යනවා. අර ගොදුරු අතහනකම් කරන්න බෑ. ඒ මම ඔය කොහෙද තැනකට ගියාට පස්සේ කිව්වා ඒ කිජිලුනේ ඇවිල්ලා මේ මාළුවා ගහනවා. මාළුවා අරගන්නවා. වැවේ උඩ පාවෙලා ඉනකොට මාළුව ගන්නවා. ගත්ත ගමන් කපුටෙක් ගිහිල්ලා වැව පැන්නට පස්සේ කොටලා එතකොට මාළුව බිම ගන්නවට පස්සේ ඌ කන. කිජිලිනේට මාළුව නැහැ. වැව ඉවර වෙනකන් ඉන්නවා කපුටා. වැවට වැටුනොත් ගන්න බෑනේ ආයෙත්. ඒ වගේ තමයි කාම ලෝකේ මොන සැපයක් ගත්තත් ඒක අනුන්ටයි. ඒකට කවුරු හරි හතුරෙක් කියනවා. ඒකට අරසාවක් තියෙන මිනිස්සු අනර්ථ කරන්නේ මම උපෙල්ලද කාමවස්තුවට. ඒකට කාම තණ්හාව අඩු වෙන තැනක් ගියයි කියලා ඒක මේක තමයි කියන්නේ මේ පටිපස්සම්බනේ නෙවෙයි. తాවකාලිකව පොඩ්ඩක් කාමයෙන් වෙනවා ධ්‍යාන සුඛේදී. ඒකට අරසාවක් අවශ්‍ය නැහැ. දැන් මේ අද කතා කරපේකේ පියස්ස මේ මනාපස්ස අනත්තං අචරි. මගේ ප්‍රියමනාප කෙනෙකුට අනර්ථයක් කෙරුවා කියලා ඊගාව තියෙනවා පන්තියක් ආඝාතය. මට කෙරුවයි කියන එක තමයි කාම තණ්හාවට විරුද්ධව කරන කරදරය. මේ කියන්නේ භව තණ්හාවට විරුද්ධව කරන කරදරය. අපේ සනුරේට, අපේ රටට, අපේ ආගමට, මගේ පවුලට, මගේ පක්ෂයට කරදර කරයි. ඉතින් සාමාන්‍යයෙන් තර්කයට දාලා බැලුවොත් මේ කාම තණ්හාවට විරුද්ධ වෙන ආඝාතය බරපතලයි. අපේ අයට තියෙන ආඝාතය, අපේ අයට කරදර කරයි කියන ආඝාතය අඩුයි කියලා. නමුත් ඉතාමත්ම බරපතලයි. මගේ එකමට හානි කිරුවට වැඩිය අපේ එකමට හානි කරනකොටලා තියෙන ආඝාතය. ඒක තමයි මේ සිව්සයිඩ් බොම්බින් කියලා කියන්නේ. තමන්ම බෝම්බයක් බැඳගෙන පනිනවා ඒ සැප ලබන්න නෙවෙයි අපේ රට බේරගන්න. ආගම බේරගන්න. ජාතිය බේරගන්න. පක්ෂ බේරගන්න. ඒ මොකද මේ දේශපාලනඥයා දන්නවා මේ අනුන් මගේ හිතවතට කරදර කරා කියලා බැඳින ආඝාතය හසුරවන්න පුළුවන් පිටේ ඉඳලා. ඒකට කියන්නේ බ්‍රේන් වොෂ් කරනවා කියලා. කන්ඩිෂන් කරන්න පුළුවන්. අද පුදුම විදිහට මිනිසු කන්ඩිෂන් කරලා මේ මිනිස්සයා මිනිස්සාට වෛරය බඳලා තියෙන්නේ තන්නේ කර දේශපාලනය. ඔය චෙකස්ලෝකියා කියන රට එකට තිබ්බේ. පහුවෙන්ද උදේ වෙනකොට දෙකට බෙදිලා අල්ලපු දෙක මරන්න පටන් ගත්තා. දැන් රටවල් දෙකක්. මේ තරමටම පොලිටිකල් කැම්පේන් එක දුන්නට පස්සේ ඌ හතුර කියලා දුන්නට පස්සේ මට තරතර කරලා කියලා නෙමෙයි ඒ ආඝාතයේ ප්‍රතිවදින අපේ රටට විරුද්ධව ජාතියට විරුද්ධව ආගමට විරුද්ධව කියලා. ඒක නිසා අද මේ වෙනකොට ලංකාව මම හිතන්නේ මේ පිස්සු නටන්නේ නැති එකෙක් නෑ ලංකාවේ. ඔක්කොම ಜಾතිවාදයට අහු වෙලා ඉවරයි. මෙච්චර භයානක යුද්ධයක් ඉවර වෙලා අදත් මෙහෙම කරනකොට ඇවිස්සොත් හෙට උදේ වෙනකොට මේක මල සෝනා සුසානයක්. සිංහලයා කිව්වට බෞද්ධයා කිව්වට මුගේ මොලේ කොහෙද තියෙන්නේ කියලා හිතන්න බෑ. ඒ තරම්ම එක එක කැවිලා අපිට අන්දනවා. ඉතින් ඒක ගැන කතා කරන ඒක මිනිස්සෙක් කියන අපිට කියලා දෙනවනේ කවුරු හරි මෙහෙම වුණොත් එහෙම ගහබේ අරකට මේකට කියලා. ඒ කියන එක අරසා වෙලා ඉඳලා මේ කාගේ හරි ලව්ව තමයි මේ බලල්ල ලව්ව තමයි කොසට බාවයි. ආගමේ ඉන්න එකෙක් බහින්නේ නැහැ එළියට. දේශපාලනඥ එකෙක් බහින්නේ නැහැ. කාට හරි ලනුවක් දෙනවා. දිනකොට අර මනුස්සය වලිගේ උඩ තියාගෙන පනින්නේ ජාතිය බේරගන්න රට බේරගන්න. ඉතින් මේ தত্ত্বය මේ අවුරුදු 200ම වැඩි වුණා. ඔය විද්‍යාව දියුණු වෙනකට මුළු දියුණුව පුරාවටම දේශපාලනඥයා මේක පාවිච්චි කරා. පාවිච්චි කරලා මිනිස්සු ආරයට විරුද්ධ මෙයා මෙයාට විරුද්ධව තියලා බුද්ධුම මුරුග සංවසට වැසට දෙමිච්ච මිනිස්සු බාඩපත් කළා කියලා. ඕනෙම කෙනෙක් ඕන කෙනෙකුට විරුද්ධව හසුරවන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් එකකින්. දේශපාලන කැම්පේන් එකකින්. ඉතින් ඒ තරමටම මිනිස්සයාට මතක නැතිලා තියෙනවා මේ කාම තණ්හාවට වැඩිය භයානකයි භව තණ්හාව කවුරු හරි කිව්වොත් මම එක දවසක් ඔය මේ මෙල්බන් ගිහිල්ලා රිට්‍රීට් එකක් කරා. දවස් 3ක පන්තලෙම රිට්‍රීට් එකක් මම හිතන්නේ රෙසිඩෙන්ෂල් එකක් නෙවෙයි අනිවාසික රිට්‍රීට්. ඒකට කවදාකවත් එන්නේ නැති එක්කෙනෙක් ආවා. මොකද හරියට පොත්පත් ලියනවා, බුද්ධහම වෙන සෑහෙන දැනුමක් තියෙනවා. හැබැයි ඉතින් මැට්ටා තමයි. බොහොම කිව්වත් මැට්ටා. ඉතින් මම කතා කළේ ඕකොත් පුළුවන් නම් ඔබ පොඩ්ඩක් කියලා භාවනා කරපන්කෝ මේක ක්‍රියාවත් කරන්න කියලා. ඔන්න අවතර කීවට මම ඇවිල්ලා කියලා දවසක් හිටියා. දෙවෙනි දවසේ කියනවා කොහොමද අවතර භාවනා කරන්නේ? බෑනේ. මම මොකද උනේ කියලා. මේ ලංකාවේ හාමුදුර කෙනෙක් පටලන්නේ මුස්ලිම් මිනිස්සු. ඉතින් කොහොමද අවසර මේ භාවනා කරන්නේ? ඉතින් මම මොකද ප්‍රශ්නේ කියලා. එහෙම වෙන්න දෙන්න බෑනේ. ඉතින් මම උඹට ෂුවර්ද ඔය පත්‍රේ දාව පචයක්ද? ඇත්ත දුනේ කියලා. එහෙමත් වෙනවද කියලා ඇහුවා. ඔබ එහෙමත් වෙන්න ඉඩ තියෙනවා. මම ලංකාවේ ඉඳලානේ ආවේ. ඒක නෑ මම දන්නේ නෑ. උඹට දැන් කිව්වොත් එහෙම එහෙම හාමුදුරුවෝ මල්ල දිනවා කියලා මුස්ලිම් මිනිස්සු වලිගේ උඩ තියාගෙන එහි උඩ පනිනවා. උඩ පැනට මෙහි වෙන දෙයක් නැහැ. මතකනේ පහුගිය දවසට වෙච්ච මුස්ලිම් කර්ම කලබලේ. Facebook එක නතර කරගුවම කලබලේ ඉවරයි. මට කතා කරලා එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ අසවල්තර පොලිසියත් කඩාගෙන ගිහිල්ලා තියෙනවා අසවල්ලු. ඒක නිසා STF එකෙන් දැම්මා. තිබ්බට පස්සේ අසවල්ලුන්ගේ පස් දෙනෙක් මැරිලා. අසවල් දැන හාමුදුරුවෝ කෙනෙක් මරලා අංගලා තිනවා කියන්නේ නැහැ. ඇත්තට මේ මනසේ ඇත්ත කියලා වගේ තමයි මට කියන්නේ. ඊට පස්සේ කියන මේ සේරම ගොතපු බොරු. මෙව්ව ඛණ්ඩ ගියම මිනිස්සු මේ අපේ කෙනෙකුට අනදරයක් කෙරුවයි කියලා ආඝාතයක් පටිවදිනවා. කරදර කරා කරදර කරනවා කරදර කරන්න ඉඩ තියෙනවායි කියලා. ඉතින් ඒ මිනිස්සයා වෙන්නේ ඛණ්ඩ මරන්න කියලානේ හිතෙන්නේ. මුර්ග සම්වැසර තෙමිලා කියලානේ. ඉතින් මේකට දුවන මිනිස්සු දිහා බලනකොට බුදු කෙනෙක් කොහොම ශාසනයක් කතා කරයි. බුදුන්සේ සඳහන් කරන භාවනා කරන යෝගියෙක් මට අනදර කෙරුවයි කියලා හෝ මගේ ප්‍රියමනාප කෙනෙකුට අනදර කෙරුවයි කියලා කොහෙන් ලබන්නද කියලා හැමදේම ඇතිවෙමින් නැතිවෙමින් යන මේ මේ උදේවයි ස්වභාවය හොඳට දැකපු කෙනෙකුට කොහෙද මේකේ කාටවත් නසන්න පුළුවන් දෙයක් මේක ඇත්තේ නැහැ නසන්න පුළුවන් කෙනෙක් ඇත්තෙත් නැහැ තියෙනවා කියලා හිතන්න මොනතරම් අවිද්‍යාවක් තියෙන්න ඕනද මොනතරම් ආත්ම දෘෂ්ටියක් තියෙන්න ඕනද ඊට පස්සේ ආත්ම දෘෂ්ටිය දිගේ කොච්චර කතන්දර ගොතන්න ඕනද කොච්චර ඔළුව ක්‍රේල් කරවන්න ඕනද එහෙම නැත්නම් කොච්චර මේ தත්වගත කරන්න ඕනද කියලා බැලුවොත් මේ මිනිස්සෙින්ද මේක වෙන්නේ තවත් මිනිස්සෙක් මේක කරන්නේ බලාපොරොත්තු වෙන්නේ දේශපාලන වාසියක් ඉතින් මේකට ශිෂ්ටාචාරය කියලා නේ කියන්නේ මේ ජනමාධ්‍යයෙන් කරන දේ ඒක මිනිස්සේ තමන්සට විරුද්ධව නග්ගලා තියෙනවා මේ තරඟකාරී ආර්ථිකයේ කොයින් එහාට යන්න දන්නේ නැහැ ඉතින් ඒ නිසා අපිට පුළුවන් කියලා හිතන්න යන්න එපා මේ සමාජයේ තියෙන මේ පියස්සපේ මන පියස්සපේ මනාපස්ස අනත්තං අචරීති ප්‍රියමනාප කෙනෙකුට අනත්තක් කිරෝයි කියලා මිසු කේන්තියන එක නැතර කරන්න බෑ ජනමාධ්‍යය නම් ජන විඥානෙත් බෑ මට පුළුවන් ද කියලා බලන්නේ ඉතින් ඒකට බයිනවා එතකොට ඒක තනියම නිවන් දකින්න හදනවා මේ රට ගිනි ගන්නවා ඌ තනියම නිවන් දකින්න හදනවා කිය මං නිල්ලඹ ගියා ඊ කාලේ එතකොට මගේ රැවුල තිබුණා මේ බුරිය දිගට යන කම වගේ කොණ්ඩේ කඩලා තිබුණා. දෙපැත්තට ඔය අර නාකයට වැඩිය කොණ්ඩේ තිබ්බා මට. ඔය දැක්නිකල ඇවිල්ලා ඉන්න ඔය ඌගේ කොණ්ඩේ මට වැඩිය ඊට වැඩිය මට කොණ්ඩේ තිබ්බා. හොඳටම කලුයි මං හෙල්මට් එකක් දාගෙන බයිසිකල් එකේ යනකොට මිල්ලින්න යනකොට පාට පොලිසියෙන් පැන 12 දෙනෙක් විතර නතර කරලා බයිසිකල් එක තුවක්කු තියාගෙන චෙක් කරා. ඉතින් මං ගිහවට අගල හෙල්මට් එක ගල්ලා ලයිසන් හරි මේ දුන්නා. මම සුකෝ දැන් මොකද මෙතන උඩ භාවනා මැදයන් ඉතින් ඒක අද ඇරලා නැහැ මං කෝ හෙත් තමයි ඇරින්නේ. ඒක තමයි කට්ටිය ඉන්නේ මං යනවා කියලා. මේ රට ගිනි ගන්න තමුදලාට භාවනානේ. දැන් මම චෙක් කරන්න මොකක්වත් නැහැ මිනිහා හිතුවේ මං දෙමලෙක් කියලා. මං ඇඳගෙන හිටියේ නිකන් සාමි කෙනෙක් වගේ ඇඳුමක්. ඊට පස්සේ බයිසිකල් නැගලා හෙල්මට් එකක් දාගෙන මං කිව්වා අනේ කවදා හරි ඕගොල්ලන්ටත් භාවනා කරන්න ලැබේවා යනවා යන්න කිව්වා. ඒ වෙලාවේ මට කේන්ති ආයුතුයි ඒගොල්ල කියන්නේ. මං භාවනා නොකළ යුතුයි. මොකද රට ගිනි ගන්න හදන්නේ මං භාවනා නොකළ යුතුයි කියලා. ඉතින් ඕනම කෙනෙක් අහුවෙනවනේ මේකට. ඉතින් බුදුහාමුදුරන්ට මේ වගේ දැවෙන ලෝකෙක යෝගාවචරගේ පපුවට තට්ටු කරලා කියන්න පුළුවන්ද ඔබ භාවනා කරනකොට දැන් අද එක්කෙනෙක් ක්ලියර් තියුණා මට මේ පණිවිඩය අනික් අයට දෙන්න ඕන. සක්මන් කරනකොට හිතනවා මට පුදුම සතුටක් දැනෙනවා අම්මට කියන්න ඕන. තාත්තට කියන්න. ඉතින් ඒක බොහොම මෛත්‍රිය කරනකොට වෙන්නේ පේන්නේ. නමුත් සතිය කඩනවා. තමන්ගේ තියෙන අහිංසකම නැහැ. තමන්ගේ තියෙන මේ ඍජු භාවයේ නෑ. කාටද උදව් කරන්න යන කතාවක් ඇවිල්ලා. ඉතින් එතකොට මේ ආගමික පැත්තෙන් කරන්නේ මේ උදව්ව හොඳයි. Tamange පයේ කකුලේ සතිය තියනට වැඩි. ඒක ලෝකයා බඳින්නේ මෙච්චර මේ රට ගිනි ගන්න තියෙදි මේ අකා තනීම නිවන් දකින්න හදනවා කියලා. එනිසා තේරවාදයේ විශාල චෝදනාවක් තියෙනවා ආත්මార్థකාමී කියලා. මේ නිසා මේක වරදොල තේරුම් අරගන්න එපා. මේ නිසා මහායාන බුද්ධ ආගමේ අන්තිම තනකොළ බෙත්තක් නිවන් දකින්නකම මම නිවන් දකින්නේ නැහැ කියලා අදිස්ථානයක් ගන්න. සියලුම සත්තු නිවන් දකින්නකම මම බෝසත් වෙනවා. ඒක හරි ජනප්‍රියයි. මොකද මිනිස්සුන්ට ඕන කරලා තියෙන්නේ මේ ගන්තබා බිස්නස් කරන මනුස්සයා තමයි හොඳ. පුද්ගලිකව තමයි මේ ආත්ම නිවන් දකින්න හදන එක නම් එච්චර පිළිගන්න කැමති නැහැ. ඒක සම්මත බුද්ධ ආගමක ස්වභාවය. නැත්තම් ආගමේ ස්වභාවය තමයි ඔක්කොමලා බැඳලා තියාගෙන ඉන්න තනියම නිවන් දකින්න හදන එක ආත්මාර්ථකාමිකමක් කියලා. මට 1978 දී විතර භාවනා කරනකොට හිටපු කට්ටිය කිව්වා ඔබට මේකෙන් ගැලවෙන්න එක ක්‍රමයක් තියෙනවා. මේ භාවනා කරන්න ගිය ගමන් මිනිස්සු අපිව අන්දනවනේ. මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ කාපු කට්ටියක් තමයි ඔයගොල්ලෝ ඔක්කොමලා. ඔක්කොමලා මේ අනුදෙන ලනු කාපු කට්ටිය. කාට හරි පුළුවන් නම් භාවනා කරන්න කාටවත් දැනෙන්නේ නැති වෙන විදිහට මොනම ප්‍රශ්නයක් අත්. උන්ට පටන් ගන්නකොට කිව්වා ළමයික හමුදුරෝ කාරණා තුනක් ඉසලමට බැන්නා ඉසලමට ගැහුවා ඉසලමට චෝදනා කරා ඔබ කවදාකවත් හිත හදවතට එකක නෙවෙයි ඔය කියන්න හදන්නේ කියලා මම කිව්වා ඇත්තටම නෑ. මට නිවන් දකින්න ඕනේ නෑ. මම යුනිවර්සිටි පාස් වුණා කියලා කෙල්ලෙක් බැගලා ජොබ් එකක් කරලා ගයක් හදාගෙන ඉන්න තරම මටත් ඕනේ. ඔව්. ඉතින් මොකද්ද කතා කරලා ඇති වැඩි කියලා. මම කිව්වා එහෙම කියන්නේ බා මටත් ටිකක් ආයුධ ටිකක් දෙන්න ෆයිට් එකක් දෙමු කියලා. මට දුන්න ආයුධය තමයි සතිය. දීපු දවසේ මම කිව්වා නේ ස්වාංශේම නම් මට බැඳිල්ලක් ඕනේ නෑ. මම මේකට යන්න ඕනේ ෆුල් ටයිම් පැවිදි වෙන්න. ඒ පයිපා. පැවිදි වුණොත් ඔබ හෙට සිවුරු වරිනවා. ඔබට තියෙන ගාය හැදියේද ඒ නිසා පොරොන්දු වෙයන් බඳින්නේ රස්සාවක් කරන්නේ භාවනා කරනවා කියලා කාටවත් අඟවන්නේ නැහැ කියලා. මට තාම මතකයික කියනකොටම වැදුනා. ඇත්තටම කොහොමඩක්වත් ඒ මං හිතපු හිතුවක්කාර ජීවිතේ මං භාවනා කරයි කියලා අපේ අම්මවත් විශ්වාස කරන්නේ නැහැ. මට නිසා කවදාකවත් පරියංග භාවනාවක් කරන්න උනේ නැහැ ඒ කාලේ. කවදාකවත් සක්මන් කරන්න උනේ නැහැ මොකද දැක්කනම් මිනිස්සු ගල් ගහනවා මට. ඒක එකට වාඩි වෙලා ඉන්නවත් දෙන්නේ නැහැ. මං ඌට ඌට කරදර කරන જાති මිනිස්සේ. හැබැයි මේ golden rule එක මොකද්ද? භාවනා කරන බව කාටවත් කියන්න එපා කියලා. මම සුද්දෙක් එක්ක වැඩ කරේ 300 ගාණක් හිටියා රස්සාපොලේ. උදේ පාන්දරම නැගිටලා මගේ වැඩ ටික කරගන්නවා ඊට පස්සේ මම මැනේජර් කෙනෙක්. මම chief executive officer මිසක්ක භාවනා කතා මුකුත් නැහැ. අවුරුදු 8ක් අවුරුදු 8ක් ඉන්නකොට සුද්දා දැනගත්තා මුක්කක් හරි රහසක් තියෙනවා කියලා. මිනිහ ඇවිල්ලා කතා කරලා කිව්වා බලපන් බාත තියෙන තියෙන්නේ ඔක්කොම හරියනවා. කොහොමද කියලා මම කියන්නේ මම දන්නේ මොකද්ද කියලා මම එකවරකට එක වැඩයි කරන්නේ ඒක හරියට කරනවා එතකොට මට මේ සතිය පිළිබඳ ඇත්තට කියලා දෙන්න දැනුමක් තිබුණේ මගේ රහස භාවනා කරන බව කාටවත් අඟවන්නේ මේ ඔය කට්ටිය ඔක්කොටම මේ භාවනා කමටහන් සුද්ධ කරන්න වෙලා තියෙන්නේ මේ භාවනා කරන බවට අඳුර පාන නිසා කියා පාණ්ඩයන් නිසා අඩු ගානේ සීලෙවත් මේ ලෝකෙට කියන්න යන්න එපා මේ ලෝකයා පිළිගන්න කැමති නෑ මට කිව්වේ ඒක උඹ වගේ ගල්ලිලන්දාරයෙක් සිල් රකින්නයි කියලා. මිලෝ මිනිසෙක් විශ්වාස කරන්නේ ඒ නිසා හුද්දටම සිල් රකපන්. හැබැයි ලෝකෙට ගියාම පිස්සු කෙලපන්. සාමාන්‍ය ලෝකෙ ඉන්නකොට ඔය පිස්සු කෙලගෙන ඉන්නවා. මේක තමයි මේ භවතණ්හාව නැති කරන්න තියෙන ක්‍රමේ. ඒතර කිසි කෙනෙක් එක්ක බන්ධනයක් නැහැ. භාවනා කරන බවත් කියන්නේ හැංගීලා කටයුතු කරන්න ගියාම ඔය කවුරුවත් ඇවිල්ලා අපිට අරක කරපම් මේ කරපම් අර ගුරුවරයා හොඳයි අර කර්මස්ථානේ හොඳයි මේ බුද්ධ ආගම හොඳයි දන්නේ නැහැ අපි භාවනා කරන බව කවුරුත් දන්නේ භාවනා කරන්න ගිය ගමන් ඔය ගොඩ ඉඳලා පීනන්න උගන්නන ගුරුවරු සෑහෙන පිරිසක් ඉන්නවා භාවනා ලෝකේ. අපි මේ වතුරට බහැලා දඟලන්නේ අරුන් ගොඩ ඉඳගෙන අපිට කියලා දෙන ඔය ගුරු රැ වැඩන්නේ මෙන්න මෙතෙන් යන ඕ එහෙම දා හොඳා හොඳා ඉතින් වැඩක් නැහැ නේ මම භාවනා කරන කෙනෙක් නෙවෙයිනේ කියලා නේ පෙන්නන්නේ ඔය නිසන් වන්ට එන්න හදනකොට සුදු ආමර කෙනෙක් මට ඇවිල්ලා කියනවා සීතු ආමර කියවට එතකොට උසිවුර ඇරලා ඉරළුවේ මේ නිසන් වනේ යන්න අදහසත් එහෙම මොකද එහෙම තියෙනවා ඉතින් වෙයිද නැද්ද දන්නේ නැහැ ඉතින් ඊට වැඩිය හොඳ තැන් තියෙනවා නෑ නෑ ඉතින් මට හොඳ තැන් තියෙනවනම් කියන්නේ කියලා ඉතින් මිනිහා කොක්ක දාන්න හදන්නේ ඔබ පැවිදි වෙනවද වෙනවනම් මන් දෙන්නම් හොඳ තැනක් කියලා මේ කතාව ඕනට වැඩි කියන්න යන්න හොඳ නෑ නමුත් මම මේ මේ ශාලාවක දෙවැත්තේ කොට්ට පිළවල් දෙකක් තිබ්බා ඉතින් ඒක පිළක ඉඳගෙන මම භාවනා කරනවා අනිත් පිළේ මගේ මම අඳුරන ප්‍රොෆෙසර් කෙනෙක් භාවනා කරනවා ඉතින් ආපු සුද්දෙක් ඇවිල්ලා අහනවා අර ප්‍රොෆෙසර්ගෙන් මේ කාලේ පැවිදි වෙලා භාවනා කරන කට්ටිය ඉන්නවද පැවිදි වෙච්ච කට්ටියමද ඔය ඇදී ඇදී යන්නේ කියලා ඇහුවා. දැන් කාලෙත් පැවිදි වෙන කට්ටිය ඉන්නවද කියලා. ඒකද මේ අර ප්‍රොෆෙසර් කලර මෙන්න මේ පිස්සට තිතිලා තියෙන උත් භාවනා කරන්න ඉන්නේ කියලා. ඒ සුද්ධ මගේ දෙයා බැලුවා නිකන් 아무තු කාලට කෝලේ නරක වෙලා වෙන්නේ නැති භාවනා කරන්න යන්නේ නැහැ වැවිදි වෙන්න යන හරියක් පිස්සුනේ. එතකට ඈත හිටියා තව ප්‍රොෆෙසර් කෙනෙක් අම්මා කෙනෙක් මීට මාවටලට ලඟුණා. ළඟ ලැබුවා මේ පුතා පැවිදින වගේ අදහසක් තියෙනවා. මං කෝ ඌව වෙන්නේ නෑනේ අම්මා කිව්වට හිතනම් තියෙනවා. ඉතින් හරියයිද නැද්ද දන්නේ නෑ. ඉතින් මගේ හිතේ තියෙනවා. එහෙම නෙවෙයි. ඔයා බැඳලා නෑ නේද? බැඳලා බලන්නකෝ. එතකොට පැවිදි වෙන්න හිතෙන්නේ නෑ. ඊට පිටරට ගිහිල්ලා නෑ නේද? මං ඉතින් කරවන්නේ හිටියා. පිටරට එහෙම ගියන ඕකෙ ඉන්නේ නෑ. ඒකට ඇත්තට මං පිටරට ගිහිල්ලා තිබ්බා. ඉතින් මට හිතෙනවා මෙයා පෙරදින විශ්වවිද්‍යාලයේ ප්‍රධාන බෞද්ධ බුද්ධ හමුගණන ප්‍රොෆෙසර් කෙනෙක්. පැවිදි වෙන කෙනෙක් හොයාගෙන ගිහිල්ලා කියනවා ඕක ඔළුව නරකච්චාම කරන වැඩක් ඕක කරන්න එපා කියලා. යනකොටම කියන්න ඕනේ පැවිදි වෙන්න එහෙමත් හිතක තියෙනවා වෙයිද නැද්ද දන්නේ නැහැ කිව්වම අම්මට කොක්ක දාගන්න බෑ. ඉතින් ඒ දුන්න මට තවත් මට තරහ යන්නේ නැහැ. ආමුරු කෙනෙක් මැරුවා ඒකට මට තරහ යන්නේ නැහැ. බුද්ධ ආගම නැතුණා කියලා මට තරහයක් යන්නේ නැහැ. මොකද මගේ වැඩේට සතිය පිහිටවන්න ඔය එකක්වත් ඕනේ නැහැ. මේකට ඔයගොල්ලෝ ටිකක් අකමැති වෙයි මාත් එක්ක. මට සතිය පිහිටවන්න ඔය එකක්වත් ඕනේ මොකද හැංගිලා අවුරුදු 8ක් කරපු මම මම දන්නේ ඔය හඳුන් කුරුපත්තු කරන්නවක පහම්පත්තු කරන්නවක පූජා දේ මොකක්වත් ඕනේ පැත්තකටලා තමයි භාවනා කරනකොට ඔය ගෝසාව නැහැ එතකොට වෙන්නේ මොකද්ද මේ ගෝසාව කරන ඕ 84000 පින්කම් කරන කට්ටියට මොනවාරි කරදරයක් වුණා කියලා මට තරහක් නැහැ මොකද මම ඒක කරන්නේ නැහැ ඒක නිසා මේ මගේ කෙනාට මගේ හිතවතට අනදරයක් කෙරුවයි කියලා තරහ යනවනම් කොච්චර ආත්ම සංඥාවක් තියෙන්න ඕනද කියලා. භික්ෂුවකක වුණත් ඒ භික්ෂුවට ඒ වගේ තාමත් ඒ අම්මට තාත්තට අසනීප වුණා නැන්දට මමට අසනීප වුණායි කියලා ඒක ගණන් ගන්නවනම් ඉතින් ආයෙ හිතලා බලන්න ඕනේ අබිනිෂ්ක්‍මණය කරලාද මම ඉන්නේ කියලා. අබිනිෂ්ක්‍මණය කරුවොත් ඉතින් ඒ අම්මත් එකයි ගොයි අම්මත් එකයි. ඉතින් ඒක හරි අමාරුයි එවැනි පරිසරයක හැදුනොත් මිසක් නැත්නම් පැවිදි වුණාට පස්සෙත් ආයෙත් හිතනවා පැවිදි වෙන්න වගේ කියලා. මොකද ඒ තරම්ම බෞලට සම්බන්ධයි. ඒ තරම්ම මේ ලෝකේ ගනුදෙනු කරන්නේ. ඉතින් එතකොට එයාට අර මගේ අයට කරදර කරා, අපේ අයට කරදර කරයි කියන අර ආඝාතයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒකෙන් අයින් වීම සඳහා සම්මා ආජීවය කියන එක නිවැරදි ජීවන රටාවක් හරියට දක්කරන්නේ නැතුව මේ භාවනාවේදී ද්වේෂ මේ ද්වේෂය පන්නන්න බෑ. Taman ජීවන රටාවක් හදා ගන්න ඕනේ මම හිඟන්නේ. මම කැලේ නවදලු අලුත් තනකොළ හොයාගෙන කන මෝපුවේ කුසේ කැලේ බැදෙන්නේ නැතුව කැලේ ජීවත් වෙන කෙනෙක් කියලා බුදුරජාණන් ශ්‍රී දේශනා කරනවා. ඒ නිසා කිසිම කුලයකට කිසිම ගණයකට නොබැඳී ගණයා කෙරේ නොබැඳී කුලයා කෙරේ නොබැඳී ගත කරන්න පුළුවන් නම් ඒක ලේසි මේසි වැඩක් නෙවෙයි. කොච්චර භාවනා කරත් ඒක බැරි නම් Taman දැනගන්න ඕනේ භාවනා කරන ගමන් කුලයා කෙරේ සහ ගණයා කෙරේ තියෙන බැඳීමෙන් ඈත් වෙන කටයුත්ත වෙනවනම් එතකොට අපිට දෙවෙනි පන්තියේ ආඝාතේ මගේ කෙනාට හිරියරක් කෙරුවා අපේ කෙනාට හිරියරක් කරා ප්‍රිය කෙනාට හිරියරක් කරා මනාප කෙනාට හිරියරක් කළා දෙයක් නැහැ මොකද ලෝකේ ඔක්කොම එකයි අරෝගාභ්‍යයි අසෝලාප්‍රිය කතාවක් ඇත්තේ නැහැ අන්න ඒක ඇතිවීම සඳහා අපි මේ ප්‍රියමනාප කට්ටියක් හදාගෙන තියෙන්නේ හුදු හුදු ආත්ම ස්නේහය නිසායි කියලා බුදුරජාණන්සේ සඳහන් කළා කියලා ඒ ඉස්සර අපේ භාවනා ශාලාවේ ගහලා තිබුණා මේ ගාතාව උච්චින්ද සිනේහ මත්තනෝ උසුකං සාරද කුමුදං සාරධිකංව පාණිනා සම්තිමග්ග මේව බ්‍රූහ නිබ්බාණං සුගතේන දේශිතං විලකට බැහැලා ලස්සන කුමුදක් අතින් කඩලා විසි කරන්නාසේ ඔබට තියෙන ආත්ම ස්නේහය හිතලාපා සාන්ති මාර්ගයක් තියෙනවා බුදු කෙනෙක් දේශනා කළා තියෙනවා නිවනක් තියෙනවා ඔය ප්‍රියමනාපදයක් එක්ක කුලයා කෙරේ ගණයා කෙරේ බැඳීමත් එක්ක ඔය භවතණ්හාව බුදුමාකාර විදිහට කරුණාමුකයෙන් බැඳිලා තියෙනවා ඒක අයින් කරන්න බැරි ඒ කෙරේ තියෙන වංචනික ස්වභාවය නිසා. අපි මේ පරානුද්යතා පරිසංයුක්ත විතක් කියලා මේ අනුන්ට අනුකම්පා කිරීම බුදුමාකාර විදිහට උසස් කරලා සලකනවා. ඒක නරක දෙයක් නෙවෙයි. කරුණාව කියන්නේ නරක දෙයක් නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ මේ මේ දසුත්තර සූත්‍රයේම හතරවෙනි නිපාතේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේ මට පිය කෙනාට මට මනාප කෙනාට කියලා උදව් කරන්න ගිහිල්ලා එයා කෙරේ වෙහෙසක් ගන්නවා නම් එයාට වැරදුනොත් තරහක් යනවා නම් ඒක කවදාකවත් කරුණාව නෙවෙයි කියන්නේ. එහෙම කියනවා නම් ඒක බුදුහාමරණ කරන නිග්‍රහයක් කියලා. කරුණාව තියෙන හිතේ වෙහෙස තියෙන්න බෑ. මම යාට උදව් කරනවා හරි ගියත් එකයි වැරදුනත් එකයි. නමුත් ඒක හරි ආයුතුමයි. ඒ මොකද මං අඳුරන නිසා. එයා මගේ ප්‍රිය කෙනෙක් නිසායි කියලා. එතකොට එයාට හරි ගියේ නැත්නම් පුදුමාකාර ද්වේෂයක් එනවා. ඒකට කියනවා විහෙසා කියලා. ඒ නිසා මේ එක හිතක මේ විහෙසාවයි කරුණාවයි දෙකම තියන්න පුළුවන් කියනවනම් ඒක බුද්ධ ධර්මයට කරන නිග්‍රහය. කරනව නම් කරන්න කරුණාව කියන්නේ අනුකම්පාව මොකක් හරි දකිනකොට කම්පාවක් වෙනවා. කම්පාව අණුව Taman දෙන කම්පාව එතෙන්දී ආවා එතන කිරුවා ඉවරයි. එයාට හරියන්න ඕනේ වරදින්න ඕනේ කියන දේ තියෙනවනම් ආඝාතයට ඉඩක් තියෙනවා. ආඝාතයට ඉඩක් තියෙනවා. ඒ නිසා තමයි මේ කරුණා මොකෙන් ද්වේෂේ වංචා කරන වෙලාව කියලා දෙන්න ගියාම හරියට මිනිස්සු බයි. ඒක නිකන් මේ කැවුත්තක් නැතුව කරන කතාවක්. අනුකම්පාවක් නැතුව කරන කතාන්නේ අනුකම්පාවක් තියෙනවා. ඒකට කියන්නේ මාතායත නියම් පුත්තං ආයුසායක පුත්ත මණ්ඩවක් කියේ එවම්පි සබ්බ භූතේසු. මවක් තම දරුවෙකුට කෙරේ කරුණා කරන්නදී සියලු සත්වයන් විසේ මේ අපේ දරුවට විතරයි අල්ලපු gedere කාට නැතුව කරන මේ කරුණාව බැල්ඩියොත් කරනවා. රිලවුට් කරනවා. ඒක නෙවෙයි මේ ශාසනයේ ජීනවා ඊට එහා ගිය තැන මගේ ප්‍රියමනාප කෙනාට හානි කෙරුවයි කියලා හෝ මගේ අප්‍රියමනාප කෙනාට උදව් කෙරුවයි කියලා කියන මේ වර්ග ભેදේ තියෙනවා නම් පැහැදිලිව කියන්න පුළුවන් එයා විපස්සනාව කියන එක සතිය කියන එක දන්නේ එහෙම නැත්නම් මෙහෙම හිතනද භාවනා කරගෙන යනකොට යම් වෙලාවක තම හුදටෝම හිත යොදපු තමන්ගේ මූල කර්මස්ථානයේ අපි හිටපු පරියන්කේ ඉන්න වෙලාවට ආනාපානෙ ගත්තයි කියන නැත්නම් බිම්බි මැකිලි දැන් හොඳට බිම්බි මැකිලින් බලන ඉඳලා ඒක පොඩි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි උඟාවක් දිනු කෙනෙකුට විතරයි කරන්න පුළුවන් ඉඳලා ඉඳලා පිම්බීම හැකිලිම නැති වී ඒකන ගියා. නැත්නම් ආනපන නැති වී ඒකන ගියාට පස්සේ දැන් හුස්ම බැලුවොත් පේනවා. පිම්බීම හැකිලිම බැලුවොත් පේනවා හැබැයි නෑ. එතකොට බාහිර ශබ්දක් තියෙනවා මට ප්‍රශ්නයක් නෑ. කයේ යම් යම් වේදනක් තියෙනවා මට ප්‍රශ්නයක් නෑ. හිතවිලිත් එනවා යනවා මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම විවේකීව ඉන්න වෙලාවක මට මේ අරමුණ වේවා මේ අරමුණ නොවේවා කියලා මනාපමනාපයක් ආවොත් ආඝාතයක් වෙනවනේ. කොයි අරමුණට සමාන හිත දාන්න පුළුවන් නම් එතෙන්ට යනකම් මූල කර්මස්ථානයේ ප්‍රසිද්ධයි තමයි. ප්‍රධානයි තමයි. දැන් මූල කර්මස්ථානය හොඳට ඕම ගෙවිලා ගිහිල්ලා අපිට පේනවා සද්දක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, ඕන මූල කර්මස්ථානයක් තියෙනවා, ඕන පිම්බීම හැකිලින් බලන එකට අනබනෙත් තියෙනවා. මේ තේරම දිහා බලලා එකකටවත් ප්‍රිය නැති, එකකටවත් අප්‍රිය නැති මේ ගොජේ දිහා, මේ සමස්තේ දිහා, මේ කියන සංතතිය දිහා බලහන් ඉන්න පුළුවන් නම් ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ choiceless awareness කියලා. තෝරන්නේ බේරන්නේ නැතුව දැනගෙන ඉන්න මේක. මේක මානවයට කළ හැක්කා. මේ ආඝාතයේ තියෙන කෙනාට බෑ. එයා මේ අරමුණ වේවා මේ අරමුණ නොවේවා කියලා අකමැති අරමුණ එනකොටම කේන්තියක්. කැමැති අරමුණ එනකොටම මනාපය තියෙනවා. ඒක නිසා එක දවසක් මේ ධර්ම සාකච්ඡාවක යනකොට එක්කෙනෙක් කතා කරලා කියනවා ස්වාමීන්සේගේ බණ ඇහුවා ස්වාමීන්සේ කමටහන් වැඩුවා මම සම්පූර්ණ අරමුණ ගෙවෙනකන් ගියා පුදුමාකාර සැපයක්. පුදුමාකාර ජොලියක්. පුදුමාකාර ආශික්‍යයක්. පුදුමාකාර ආතල් එකක්. මම කිව්වා හොඳයි කියලා. ඉතින් මේක නිවනද කියලා මම කියන්නේ ඕක නෙවෙයි නිවන කියන්නේ. ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර අමාතුවෙන් මේ අරමුණක් හොයාගෙන අරමුණ ගෙවම් කරලා ලැබුව මේ විවේකයේදී ඒක මොකද්ද තියෙන වැරද්ද? අරමුණ සම්පූර්ණ ඊට පස්සේ මම කයි බැලූ බැලමට වැරද්දක් නැහැ. අනිත් දවසේ යනකොට ඕක හම්බුනේ නැත්තම් තරහ වෙනව නේද කියලා ඇහුවා. ඒ ඉතර අමාරුවෙන් හොයාගත්ත දේට අනිත් දවසේ තටමන ඔන්න බලාගෙන ඉන්නවා. දැන් එයි දැන් එයි කියලා එන්නේ එන්නේ එදාට තරහ යනවා. මොකද අරකට ඒ තරම් ආශාවක් තියෙනවා. ඉතින් එතකොට පේනවනේ මේ ඔක්කොම ගිවම් කරලා ලබාගත්ත මේ විවේකයේද පුදුමාකාර ආශාවක් තියෙනවා කිය. එතකොට වෙන අරමුණක් ආවොම ඒ අරමුණට හරි තරහ යනවා. අර විවේකයේ කැඩුවයි කිය. එතකොට ආඝාතයක් තියෙනවනේ. තව සමහරු ඉන්නවා අරමුණ නැති වෙලා අරගේ පාළි වෙනකොට බුද්ධුම බයයි. පුදුමාකාර ආසාත්මක ලක්ෂණ එන්න පටන් ගන්නවා. නූල් බඳින්න ඕනේ, අප නූල් දාන්න වෙනවා, බය වෙනවා, පිස්සු හැදෙනවා, ස්පිතාලෙට ගෙනියන්න ඕනේ. හරියට අර අරමුණු පේන්න නැත්තම් ඉන්න බෑ. එතකොට යාට අරමුණක් එන එක සැපක්, අරමුණ නැති වෙන එක දුකක්. මේ જાති මිනිස්සු 150 50 ඉන්නේ ලෝකේ. ඉතින් එකක්වත් හොඳ නෑ. අරමුණ තියෙන එක තියෙන එක නැතිකම කැමති එක්කනට හොඳ නෑ. නැතිකම අරමුණ නැතුව ඉන්න එක ඉන්න එක නට අරමුණක් එනකොට මම අපරාධි සද්දයක් ඇවිල්ලා මගේ සමාධිය කඩලා කියන්නේ හිතවිල්ලක් වෙලේ සමාධිය කරලා ගියානේ වේදනාවක් වෙලේ සමාධිය කරලා ගියානේ මට මේ ළඟ ඉන්න කෙනා කැස්සනේ ඒ නිසා මගේ සමාධිය කැඩෙනවා. කැස්සට කැඩෙන සමාධිය. ඒ වෙනකොට බනින්නේ අර මනුස්සයා. ආඝාතය බඳින්නේ කැස්සට නෙමෙයි කැහපු එකාට හෝ එකීට. ඒ කැස්ස හරහා පුද්ගලයා කොහෙන ඇස් දෙක වහගෙනත් හොයනවා. දෙකිමිතර මේක මේ කැහිපත රෝගේ මෙතන ඇල කැහි බෙල්ල වගේ චච්චක් ගගා ඉන්න මේක සනීප කරන්න ඉන්න බෑ බලන්නකො මගේ මාන්ති ගන්නවනේ කියලා මතක නෑ මේ කැස්සටයි කියන්නේ මේ කැහි බෙල්ලටයි බන්නේ එතන මේ ආත්මයක් හදාගන්න හැටි. මේ කෑපු එකනා මට අනර්ථ කරන්නයි මේක කෙරුවේ කියලා. ඒකට මගේ අර තියෙන සමාධියර තියෙන මොනවාක්වත් නැති සමාධියෙන් තද ආසාව නිසා අර කෑප එකත් එක්කම තරහ මේක විස්තර කරගත්තට පස්සේ පේනවා අපේ හිත දෙකකට බෙදලා දෙකෙන් මනාපමනාප ඇති කරා නම් හැම වෙලාවෙම ආතතියක් එනවා. හැම වෙලාවෙම අරක හොඳයි මේක හොඳ නෑ කියලා අසහනයක් එනවා. ඉතින් පුළුවන්ද දැන් මේ කියන පියස්ස මනාපස්ස අනත්තං අච්චති. මගේ ප්‍රියමනාව කෙනාට අනර්ථයක් කෙරුවා කියන මේ භව තණ්හාවේ පිළිබඳව බුදුජානනාංශ මේකට දෙන අභ්‍යාසය නැත්නම් අපි භාවනා කරන කෙනා දත යුතු දේ තමයි එහෙම හොඳටම අරමුණ හේම කරගෙන කීකරු කරගෙන ඉන්න වෙලාවේ මනාපමනාපට එන ඔක්කොම දිහා අරමුණ නැහැනේ ඒක දිහා හෝ එන අරමුණ දිහා තේරීමකින් බේරීමකින් තොරව බලන්න ඉන්න පුළුවන් නම් ඒ බැලීමට කියනවා ඇස්සැත්තේ නමුත් අන්ධෙක් වගේ හිටපන් කියලා. ඒ වෙලාවට ඇහෙනවයි කියලා තුමු කැස්සක් ඔබ බීරෙක් වගේ හිටපන් කන් ඇතුවට මොකද? අපිට මේ පහස පැත්තේ රිදිනවා රත් වෙනවා අමාරු වෙනවයි කියලා හිතමු. මුතේ ඔබ අන්තභාග කෙනෙක් වගේ හිටපන්. ඔබට හිතෙනවා කල්පනා ඥාන පහන මෝඩෙක් වගේ හිටපන්. බැරි නම් මලමිනියක් වෙලා බේරියක් කියලා කියන. ඒ කියන්නේ මේක කළ හැක්කක් කියලා බුදුරජාණන් කියන්නේ. ඇස් ඇත්තේ අන්ධෙක් වගේ වෙන්න, කන් ඇති බීරෙක් වගේ වෙන්න, මුතේ ඇත්තේ නමුත් මුතේ නැති කෙනෙක් වගේ වෙන්න, හැඟීමක් නැති කෙනෙක් වගේ, දැනීමක් නැති කෙනෙක් වගේ, කල්පනා තිබුණාට කල්පනා නැති කෙනෙක් වගේ ඉන්නේ. මේක තමයි ශික්ෂාවේ ඉහළම ශික්ෂා. මේක සීල ශික්ෂාව නෙවෙයි. මේක සමාධි ශික්ෂාව නෙවෙයි. මේකට කියන්නේ ප්‍රඥා ශික්ෂාව. දේවල් ඇවිල්ලා ඒක එන්න නම් ඒටි ඉස්සෙල්ලා අපි මේ දේවල් ඔක්කොම සමතේකටපත් වෙනකන් සමස්තයක් වශයෙන් පේනකම් ගොජේට යනකම් නැත්තම් සම්තතිය යනකම් භාවනා ගෙනියන්න ඕනේ. කියලා සම්තතිය යන බව දැනගත්තට පස්සේ තේරීමක් බේරීමක් නැතුව මේ වෙන දේ පටිච්ච සමුප්පාදේ කියලා හේතුඵල ධර්මයෙන් හටගන්න එකක් කියලා මට මේක වළක්වන්නත් බෑ මට ඕන දේ වෙන්නේත් නෑ මම මේකට ඇඟිලි ගහන්න නැතුව වෙන දෙයට එන්නේ දැරියොත් පළවෙනි වතාවට ජීවිතේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියලා ඒ ඒ හේතු ඇති උනොට ඒ ඒ දේවල් මතුවෙනවා. ඒ ඒ දේවල් හේතු නැති උනොට ඒවා නැති වෙනවා මිසක්කා. මට මේකේ පක්ෂයක් හොඳ පැත්තක් තෝරන්න ඕන කමක් නැහැ. වෙත බලාගෙන, දේශ බලාගෙන විනිශ්චයක් නොකර ඉන්න පුළුවන්කම. මේක තමයි උත්තරී මනුස්ස ධර්ම කියලා කියන්නේ. එන්නකොටම පැනලා ඒකට විනිශ්චය කරන අපේ තියෙන මේ මේ ඒකට කියන්නේ කුප්ප ගතිය කියලා කියන්නේ කිපෙන කම. ඒ කියන්නේ කුප්පයයි කියලා. කිපෙන ගතිය. ඒක තමයි මිනිස්සු තුල නැතුවම බැරි දෙයක් අද ඒක. නමුත් බුදුරජ කෙනෙක් පහළ වෙලා අපිට උගන්වන්නේ භාවනාවෙන් ගෙනියපන් ඒ තැනට ගිහිලා ඔක්කොම ඕන දෙයක් පේන්න ඉඩ තියෙනවා. ඒ නැත්නම් නොපෙනෙන්න ඉඩ තියෙනවා. අන්න එතන ගියාට පස්සේ ඇසත් ඒ අන්දෙක් වගේ ඉඳලා මේක කොච්චර වෙලා ප්‍රතික්‍රියා කරන්නේ නැතුව පක්ෂයක් ගන්න නැතුව තෝරන්නේ නැතුව බේරන්නේ නැතුව හිටියොත් මායයට කොක්ක ගහගන්න බැරි වෙනවා. මේකට කියනවා ශුන්‍යතෝ ලෝකෝ අවික්කස්සෝ මච්චු රාජාන පස්සති මේ එන ඕනම දෙයක් විසේ විනිශ්චය නොකර බලන් හිටියොත් මේක හිස් දෙයක් ඇවිල්ලා යන දෙයක් කියලා ඒකට ඒ පුද්ගලයා ඒ මොහොතේ මායයට නොපෙනී යනවායි කියලා. මායයට පේන්නේ අපි මනාපමනාප දෙක තියෙන වෙලාව විතරයි. එතකොට විතරයි මායයට පුළුවන් අපව මරන්න. එතකොට විතරයි පුළුවන් මායයට අපිට අසහනයක් දෙන්න. එතකොට තමයි පුළුවන් අපිට මායයට ආතතියක් දෙන්න. අපි කොයි වෙලාවෙ විනිශ්චය නොකර සිටීම. ඒකට අපි සමාය සාසනය සඳහන් කරන්නේ අපන්නක ප්‍රතිපදා කියලා. අවිරුද්ධ ප්‍රතිපදා. කැස්සක් ආවත් විරුද්ධ වෙන්න එපා. අරමුණ නැති වුණානේ විරුද්ධ වෙන්න එපා. අරමුණක් ආවනේ විරුද්ධ වෙන්න එපා. මේකට විරුද්ධ නොවි සිටීමේ හැකියාව බැලුවොත් හැම කෙනෙකු ළඟම තියෙනවා. පෘථග්ජන ගතිය නිසා ඒක අපි දුර්ලභමක් කියලා සලකනවා කියන්නේ. අපි හිතනවා වහාම විනිශ්චය කරන්න ඕනේ කියලා. විනිශ්චය නොකර ඉන්නවට කියනවා තපස කියලා. ඒක තමයි තපස් රකින්නයි කියන්නේ. දේවල් කොච්චර සිද්ධ වුණත් ඉස්සරහා තමන් විනිශ්චය කරන්නේ මේකේ හේතු නැත්තම් ඒක වෙනවා හේතු නැත්තම් වෙන්නේ නැහැ බබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ මොකද ඒකට මේ බබා පිරිමෙක් වෙච්චාමකෝ ගෑණියක් වෙච්චාමකෝ දැන් නෑනේ කුත්තු කරලා බලනවානේ ඇතුලේ ඉන්න කා පිරිමිද ගෑනුද ඉතින් අරූට කටු අයිනකොට ඌ ඇතුලේ ඉඳගෙනම වයින් මිරික මිරික බලනවා ඔය වෙටනරි සයන්ස්ලා පසපැත්තෙන් අත දාලා බලනවා මේ ඇතුලේ ගැප් බැරගෙන ඉන්නවා කියලා. ඉතින් වෙස්ටර්න් සයන්ස් කියලා දැනගන්නේ කොහොමද කිහිල්ල ගොම තියෙනවනම් ඒක වෙස්ටර්න් සයන්ස් කියන්නේ. ඒ වැඩිම මේ අත දාගත්ත ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ ෆැකල්ටි එකට ඉස්සරහ වෙටනරි ෆැකල්ටි එක තිබ්බේ. ඉතින් අපි කරන ළඟට යනකොට ඔය කිහිල්ල ගොම අරක වැවෙන්න දෙන්නේ නැහැ. අත දාන. භාවනාවේදීත් එච්චරයි. දරුගබ වැඩෙන්න අරපන්. ඉතින් ඒ නිසා ලබා උපන් හැටියට බබා හම්බ වෙනවා. ඕක ඉතින් ආයෙ මොනව කරන්නේ? අන්නේ වගේ මේ එතෙන්ට ගියාට පස්සේ ඒක ඉසල කරන්න බෑ මේක. එතෙන් යනකොට මේ ඉඳුරංගේ සැපේ අයින් වෙලා හොඳට පේනවා බොහොම ඉඩ පහරු තියෙන දැනක විවේකීව ඉන්න පුළුවන්. සද්ද වේදනා හිතවිලි නැතුව නෙවෙයි. හැබැයි මේ සද්ද මට නෙවෙයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ වේදනා නොදැරිය හැකිව නෙවෙයි. ඒ හිතවිලි මම හිතන දේවල් නෙවෙයි. ආනපානෙත් උන්නම් තියෙනවා. ආන්නේ වගේ මට්ටමකට ගියාට පස්සේ ඇත්තේ වේවා නැත්තේ වේවා මේ දෙසම පූර්ණ අවදියෙන් බලන ඉන්න විනිශ්චයක් නොකර විනිශ්චයක් නොකර අන්න එතකොට පේනවා මේ කවදාකවත් අපිට අම්මා අප්පා උගන්වන පාඩමක් නෙවෙයි පන්ති කාමරයක ගුරුවරයෙකු උගන්වන පාඩමක් නෙවෙයි ශාස්ත්‍රවරයෙකු උගන්වන පාඩමක් නෙවෙයි බුදුහාමුදුරෝ ඇර මේකට බුදුරජාන්ස දෙන නම తాදී ගුණය කියලා නොසලෙන බව අලත්තං යදිදං සාදු නාලත්තං සුන්දරාමිති උභයේනේව සෝ తాදී රුක්ඛංග පටිවත්තති කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා ගහක් ළඟ පළතුරු බලාපොරොත්තුෙන් යන කෙනෙක් ගහේ පළතුරු තිබුණොත් හොඳයි අලත්තන් යද්දන් සාදුවනේ හොඳයි තිබුණේ නැහැ කියලා මොනව කරන්නේ නාලත්තන් සුන්දරම් ඉතින් ඒක කන්නේ නෙවෙයි එම පළතුරු නැහැ ගහන්නේ බනින්නේ ගවර්න්මන්ට් ස්ටෝර්ස් වලට ගියා වගේ දීපේ ඔක මේවා අපිට කියලා කියන්නේ ගහක් එක ලැබුණත් නොලැබුණත් දෙකටම තාදී ගුණය ගහක් ළඟට ගිවිණික් වගේ ආපහු හැරියන් කියලා තියෙනවා ඉතින් මේක භික්ෂුන් වහන්සේ නමක් පින්නපාත යනකොට ඒ ගෙදර බොහෝම පොහසත් ගෙදර. හැබැයි දෙන්නේ නැහැ. දානෙ මොකුත් දෙන්නේ නැහැ. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඊටාම දුප්පත් ගෙදරට ගියාට පස්සේ කන්න තියෙන ටිකක් දානෙ දෙනවා. අරක පුංචි කරන්නත් එපා මේක ලොක් කරන්නත් එපා. ඔය මේ 30 ගණන් වල 40 ගණන් වල ආතර් විදියස් කොස් ලංකාපුරා වැවීමේ ව්‍යාපාරයක් ගෙනිච්ච කොස්මාම කියලා කිව්වේ. එයා ඒ ප්‍රසිද්ධ කරවි දෙයක් තමයි බොහොම කෝටිපතියා මගේ මේ කොස් ව්‍යාපාරෙට සතයක් දුන්නත් මට පුංචිත් නෑ මට ලක්ෂයක් දුන්නත් ඒක ලොකුත් නෑ කිව්වා. එයා දිගින් දිගටම ගෙයින් ගෙට ගිහිල්ලා කොසට 10 10 අතින් අතට දීලා ගියා බැල කරන්නේ කිය. විපස්සනාවටත් ඔය කොයි එකත් ලොකුත් නෑ කොයි එකත් පොඩිත් නෑ. ඒ ලොකු පුංචිකම් බලන්න ගියොත් ප්‍රේමනාප කෙනාට හානි කරා ප්‍රේමනාප කරාට හිංස කරයි කියලා අපරාධිත විල්ලක් කරේ. ඒක මේ ගෝත්‍රික ජනතාව සමග සාමූහික ජීවත් වෙන සතෙකුට ඇති වෙන අතුරු ඵලයක්. ශිෂ්ටාචාරයේ අතුරු ඵලයක් තමයි අතුරු අනර්ථයක් තමයි භවතණ්හාව කියන්නේ. මේ අපේ කට්ටියගේ අරසා. ඒකට බුදුරජාණන් වහන්සේත් අපේ කට්ටියක් හදුවා සංඝයා කියලා. බුදුරජාණන් වහන්සේත් හදුවා භික්ෂුණී කියලා. බුදුරජාණන්සේත් හදුවා සාමණේර සාමණේරී ශික්ෂමානා කියලා. ඒකත් එකට අපේ කියන වගේ තමයි පේන්න තියෙන්නේ. මම බුදුරජාණන්සේ හැම කෙනාටම මතක් කරා. ඒද ඒ කෙනෙකුට ලැබෙන හැම දෙයක්ම අගත අනගත චතුරිස මහා සංඝ දිනේ පැමිණි නොපැමිණි හතර දිසින් වන්න සංඝයාට මිස උඹට නෙවෙයි ඔය පුදලා තියෙන්නේ. ඒක නිසා ආයි ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා උපසම්පදා වෙච්ච භික්ෂුවක් සාමනේ මේ පුත්තක්ජන වෙන්න පුළුවන්. සාමනීර රහත් වෙලා ඉන්න පුළුවන්. සාමනීරයා භික්ෂුවට වඳින්න ඕනේ. ඒ රහත් වෙච්ච සාමනීරයා වැඩිමහල් භික්ෂුවට වඳින්න ඕනේ. එයා සීලෙ විතරයි පෙන්නන්නේ. මම මම මම රහත් මම රහත් මම කාටවත් වඳින්නේ නැහැ කියලා ඒ කතා බෑ. සමාජ පද්ධතිය හැටියට වැඩිමහල්ලට වැඳපන්. උඹලඟ ಗುಣ තියෙන්න පුළුවන්. හැබැයි මේ සාසනෙට ඒක වැඩන්නේ. ඒක උඹ ලබා ගත්තා නම් උඹ ඒක රැකගන්න. හැබැයි සංගමහල පිළිවෙලින් වැඳපන්. අන්න එහෙමට ගියාට පස්සේ මේ සමාජයේ භික්ෂු සමාජය තුල ඒ වගේ පන්ති ભેද, ඒ පක්ෂ ભેද තියෙන්න බෑ. ඒක ගිහියන් ආදර්ශයක් වෙන්න අපි ඔක්කොම එකම අම්මගේ දරුවෝ වගේ අපි ඒකට ජීවත් වෙනවා හම්බෙන දේ බෙදා හදා ගන්න. එතකොට බුදුරජාණන් අපට ශාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරනවා. සාක්‍ය දිහිතා කියලා ආමන්ත්‍රණය කරනවා. එහෙම නැත්නම් මේ කුඩු කේරුකම් ගිහියන්ගේ තියෙන කටයුතු අපි කරන්න පටන් ගත්තොත් අනේ ගිහි වෙන එක හොඳයි. එහෙම ඉඳගෙන කරනකොට ගිහි වෙන එක හොඳයි. ඒ නිසා භික්ෂුවක් වෙන්න ඕනේ නම් භාවනා කරන කෙනෙක් වෙන්න ඕන නම් තපස්සකින් ඕනේ නම් භාවනා මට්ටම සීල ශික්ෂා සමාධි ශික්ෂා ඉක්මෝල ගිහිල්ලා තමයි ටිකක් වෙලා අරමුණු දිහා හොඳට බලාගෙන ඉන්න පුළුවන් අරමුණු තෝරන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් වෙලාවක් ආවනම් ඒකට දානවා ඊකට අපි ප්‍රඥා ශික්ෂාව දේවල් දිහා මේ මනාපමනාප කෙනා මේ ප්‍රියමනාප මනාප ප්‍රියමනාප කෙනා අප්‍රියමනාප කියලා දෙන්නේ බෙදන්න එපා. විශේෂයෙන්ම රූප ධර්මවල. අන්න ඒක තමයි පළවෙනි පාඩම. එතකොට යා පුරුදු වෙනවා නාම ධර්මවල හිත ප්‍රිය සහ අප්‍රියමනාප දෙක වෙන් කරන්න. වෙන විදිහකට කියනවා නම් සුඛ වේදනා සහ දුක් වේදනා දෙකම එනකොට දෙකටම සමහිත දානවා කියපුවා. ඒක උගන්වන්න අමාරුයි. රූප ධර්ම පිළිබඳව වර්ග ભેදේ නැතුව එන ඕනම දෙයකට පුරුදු වෙන්න ගත්තොත් එයාට තේරෙනවා මූල කර්මස්ථානේ වේවා අමතර කර්මස්ථාන කොයි එකත් රූප කොයි එකෙත් සංකත ලක්ෂණේ තියෙනවා ඇති වෙනවා පෙරලෙනවා නැති ඒ වෙලාවේදී යම් වෙලාවක් ආවනම් ඒකක්වත් වර්ග කරන්නේ නැතුව දෙස බලාගෙන ඉන්න පුළුවන් නම් එයා රූප ලෝකෙන් විමුක්තිය ලබනවා රූප ලෝකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන් වෙනවා ඒකට ඒක පුදුම සාන්තියක් නෙදී හරියට මේ ලෝකෙන් ඈත් වෙලා ගුරුත්වාකර්ෂණය නැත්තනකට ගියා වගේ මේ පොළවෙන් හැතැම්ම හයක් එහාට ගිය ගමන් අජටවකාශයේ ගුරුත්වාකර්ෂණය නැහැ. ඒතර සියල්ල පාවෙනවා. දැන් අපි ගුරුත්වාකර්ෂණය කොච්චර ඉඳලා තියෙනවද කියනවනම් අපිට හිතා ගන්නවත් බෑ ගුරුත්වාකර්ෂණය නැති තැනක කොහොමද ඉන්නේ කියලා. නමුත් ලෝකේ තියෙන ආකාශ වස්තු ගත්තාම ගුරුත්වාකර්ෂණයේ සහිත ආකාශ වස්තු අවකාශයෙන් දශම දෙකක් අත්තයි. ඉතින් අපි කොච්චරක් අපි මේ පෘථිවියට බැඳිලා තියෙනවද? කොච්චරක් ගුරුත්වාකර්ෂණය අපි නැතුව බැරි දෙයක් බාටපත් වෙලා තියෙනවා. කොයි වෙලාවක හරි ගුරුත්වාකර්ෂණ නැද්ද කියලා ගියොත් එහෙම අපි කියාවි අසරණ වුණා, අනාථ වුණා, gederin අල්ලලා දැම්මයි කියන. නමුත් ලෝකේ දිහා බලන බුදුහාමුදුරණ පෙන්නේ මේ ගුරුත්වාකර්ෂණය කියන එක අවකාශයේ දශම ගාණයි තියෙන්නේ. ඒ මනුස්සයා ඒකට බැඳුනට පස්සේ වෙන දෙයක් හිතා ගන්නවත් බෑ. ඒ නිසා රූප ලෝකේ, භෞතික ලෝකේ, සුඛෝපභෝගී දේවල් වලට බැඳිච්ච මේ පෙරේත ජනතාව. උන්ට කියන්නේ පිසාච ප්‍රේතයෝ කියලා. උණ්ඩ ඒක නැති වුණාට පස්සේ නැත්තම් ඒ මට ඕනේ මොඩල් එක මට ඕනේ ෆැෂන් එක මට ඕනේ බ්‍රෑන්ඩ් එක නැති වුණාට පස්සේ මොනවද දුන්නත් හරියන්නේ ඒ තරම්ම අපි ඔළුව ක්‍රේල් කරවලා කියන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ බත් නෙවෙයි. බත් වල වර්ගේ. ඇඳුමක් නෙවෙයි. විලිවහ ගන්න ඇඳුමක් නෙවෙයි. මොඩ් එක. ෆැෂන් එක. ගෙයක් නෙවෙයි. ගෘහ නිර්මාණ ශිල්පයක් ඕන කරලා තියෙන්නේ. බෙහෙත් නෙවෙයි. අසවල් දොස්තර. මේක තමයි පිස්සු කියන්නේ. මේක තමයි මේ මේ රූප ධර්ම වලින් අපි කරකවල අතහැරලා තියෙනවා. নিকමට හිතන්න අපේ දෙවෙනි પરම්පරාවේ ඊගා પરම්පරාවට යනකොට මේ වෙළඳ ප්‍රචාරකාරයෝ මොන සෙල්ලම් කරාවිද කියලා අපිට. අපි කොහොමඩක්වත් බේසික් නීඩ්ස් හඳුරන්නේ නැහැ. ඒකෙන් නෙමෙයි අපි සතුටු වෙන්නේ මේ එක එකන අපේ ඔළුවට දාලා තියෙන දේවල් නිසා අපි අරක හොඳයි මේක හොඳයි කියලා කියනවා මේ අර පිළිමැත්ම ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා තියෙනවා නම් එහෙම නැත්නම් මේ ජීවන රටාව කියන එක බොහොම සරල කරගන්නවා නම් ඔක්කොම මිනිස්සුෝනේ. මේ ප්‍රියමනාප එක්කන වෙන්න ඕනේ අප්‍රියමනාපක මැරෙන්න ඕනේ කියන කතාවක් ආවනම් ඕනෙම ආගමක යන්න පුළුවන් බුද්ධ ආගමේ නම් ඉඩක් නැහැ. තං කුතිත්ත ලබ්භාති කියලා බුදුහාමුදුරුවෝ කොහොමද මේ ශාසනයේ එහෙම දෙයක් ලැබෙන්නේ? මේක ප්‍රියමනාපයි මේක අප්‍රියමනාපයි කියලා. ඒ නිසා કોઈ වෙලාවක හරි චිත්තක්ෂණයකට හෝ මේ රූප ධර්ම વિશે ඇතිව විපරිණාමයටපත් වෙලා නැති වෙන මේ සංසිද්ධිය දිහා බලාගෙන දැක්කේ නෑ වාගේ. අර කොන තියෙන්නෝනේ මේ කොන තියෙන්න එපා. අරක හොඳයි මේක නරකයි නතුව බලාගෙන ඉන්න පුළුවන් වුණා නම් ඒ ලැබෙන විවේකය ඒකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. එතකොට තියෙනවා මේ වර්ග ભેද බ්‍රෑන්ඩ් නේම්ස් වලට පිටිපස්සේ දුවන්න ගිහිල්ලා මොකක්ද අද වෙලා තියෙන්නේ අපේ පැරණි අත්තමල මුත්තමල ඉන්න කාලේ කොයි දේත් මුත්තේට්ටුවට ගියාම ඔක්කොටම දෙනවා. මල ගෙදරට ගියාම ඔක්කොටම දෙනවා. කොයි ගෙදර ළමෙක් හම්බුණත් ඔක්කොගෙම ළමෙක් වගේ. අද නැහෙනේ අර බැටරි සිස්ටම් එකකට දෙන Google පැටව වගේ කාමරයකට හිර කරපුවාම ඒක ඉතින් මැරලා යනකම් මේ කාමරේ තමයි. යන්නවත් දෙන්නේ නැහැ පිට කොහයක්වත්. මොකද හිර කරලා තමයි හදන්නේ. ඒ මොකද මේ මේ මේ කොමෝඩිටි එහෙම නැත්නම් මේ ද්‍රව්‍යාත්මකව බැඳිලා තියෙන බැඳිල්ල. ලේසියට තියෙන දා නෙවෙයි මම මේ කියන්නේ. මේ අපි පිරිසටත් බැන්නම් ඉතින් කතා කරන කෙනෙක් නැහැ. හැබැයි ද්‍රව්‍යාත්මක දේට තියෙන බැඳීම හොඳට දැනගත්ත පස්සේ කොයි එකත් එකයි කියලා ඊට පස්සේ පුළුවන් වෙනවා අපිට අද්‍රව්‍ය વિશે වේදනා සංඥා සංස්කාර વિશે කොයි වේදනාව ආවත් උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ වේදනාවක තමයි. අපි කියනවා විඳවනමයි කියලා. සංසාරේ මොකෙක්වත් ඉන්නවද බණ්ඩ රහත් වෙච්ච කෙනෙක්වත් ඉන්නවද බණ්ඩ විඳවන්නේ නැති කෙනෙක් නෑ. සරුවචන් වහන්සේ නිවන් දැක්කට පස්සේ ලෙඩ 12ක් ආවා. විඳවනවා. හැබැයි කේන්ද්‍රී ගන්නෑ. කාටවත් කියන්නේ මේ ග්‍රහ දෝෂ බලන්න යන්නෙත් නෑ නැකත් අතර බලන්න යන්නෙත් නෑ මොකක්වත් නෑ දන්නවා මේක ලෙඩක් කියලා. ඒ නිසා මේ වේදනා චෛතසිකයේ વિશે මේ සැපම ඉල්ලන පෙරේත පිසාචෝ ටිකක් නේද උපදින හරියක් උපදින. පිසාච ප්‍රේතියෝ ඒකට කියන්නේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. හැම කෙනාම අනිවාර්යයෙන්ම සැප හොයනවා. සැප දෙන කෙනා ප්‍රියමනාපයි. සැප දෙන්නේ නැති කෙනා අප්‍රියමනාපයි. ඒ ප්‍රියමනාප කෙනාට හානියක් වුණොත් කැති පොළොව අරගෙන මැරෙන්න ගහනවා. ඒ තරම් අපි වේදනාව විශ්ේ මෙහෙවන ලද නාස්රණු දමන ලද මීහරක් වගේ මේ ඉපදෙන අවුරුදු 6ක් යනකම් පොඩි ළමයාට සැප දුක් දෙක තේරෙන්නේ නැහැ. ඔක්කොම එකයි. ඊට පස්සේ තමයි අම්මා උගන්වන්නේ මේ කක්ක මේ කක්කන්. කෙහෙලි වලට කක්කන් කියනවා. කෙහෙල් කක්ක වලට කක්ක කියනවා. ඒක ලියනවා කක්ක කන්න එපා. බබා කක්කන් කන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ওই දිගටම යන්න පටන් අර ගන්නවා. එදා දෙන මේ ලනුව මැරෙනකම්ම මනාපමනාප දෙක තේරුවාට පස්සේ ඒ මනාප යමනාප වෙනුවෙන් ළඟ gedara මිනිහා මරණොයි කියන එක Taman සීදීනස ගන්නොයි කියන එක හරි සිම්පල්. දන්නේ නෑ මේ වේදනා චෛතසිකට පහඳින්නේ කියලා. ඒක මේ ධර්මතාවයකට මතුවලා ඇති වෙන එකක්. නමුත් අපි ඒකට කොච්චර ගහ බැන ගන්නවද? කොච්චර ඕවර් ටයිම් කරනවද? කොච්චර රටවල් අතල්ලා පිට රටවල් වලට යනවද? කොච්චර ගංගෙවල් අතහැරලා තැන් තැන් වලට යනවද? මොකටද මේ? සැප වේදනා විදිහට. බුදුජානකයන් සඳහන් කරනවා භික්ෂුවක් මට හොඳ සිවුර ලැබෙයි කියලා. මට හොඳ පින්නපාත ලැබෙයි කියලා. මට හොඳ සේනසනයක් ලැබෙයි කියලා. අරන්නේ ඉක්මවලා ගමට නගරයට රාජධානියකට යනවනම් හැරෙන වෙලාවේ දන්නවනම් මේ ගමේ මේ පිරිසුදු වාතයේවත් තියෙන කැලේ පිරිසුදු ජලයේවත් තියෙන මේකේ මේක දාලා මේ සීවර පින්නපාත සේනාසනය කියලා ගමට යන භික්ෂුවක් නගරයට යන භික්ෂුවක් විතර අමනෙක් ඉන්නවද කියලා. මේ පිරිසුදු වාතය අතහැරලා මේ පිරිසුදු ජලය අතහැරලා ලාභයට සත්කාරට එළියට යනවා. මුදින් ගිහියෝ ගැන මොනවද කතා කරන්නේ? ඒ ඔක්කොම මකලා ඒ ඔක්කොම මට්ටම් කළ කපරාරු කළ සර්වඥන් සනා කළ තිනවා භාවනා කරන්න ඕන නම් අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඒක කියන්නේ කියොත් කියන්නේ මේ මිනිස්සු වනචර කරන්න හදනවා ආයේ කැලේට ගෙනියන්න හදනවා කියන්නේ. අනේ කට්ටිය වනචර තමයි. ඔය කට්ටිය කැලෙන් එළියට ගිය කට්ටිය ඒගොල්ලන්ට දැන් මතක නැහැ. කට්ටියට මතක නැහැ ඉස්සරහ පිටිය කැලේ කියලා. දැන් මේ කැලේ යනකොට බය හිතෙනවා. ওই ඕස්ට්‍රේලියා මුළු මහද්වීපයටම අවුරුදු 200කට වැඩි ඉතිහාසයක් නැහැ. ඊට ඉස්සෙල්ලා මුළු ඕස්ට්‍රේලියා පිටි කැලේ. ඇමරිකාවේ අවුරුදු 200යි තියෙන ඉතිහාසය. ඊට ඉස්සෙල්ලා ඔය හැම පිස්සෙක්ම කැලේ හිටියේ. රෙදි ඇන්දේ නැහැ. කොලාතු ඇන්දේ. දැන් කැලේට යනවා කිව්වොත් ඒ නිසා පොදු ජනතාවට කියන්න යන්න එපා අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාකාරගත. ඒකට භාවනා උගන්නන්න හම්බෙන්නේ නැහැ. මට බැරිද කියලා බලන්න. මට බැරිද මේ කැලේට ගිහිල්ලා දින දෙයක් කැපෙයි. ඒකට මනාපමනාව මොකක්වත් නැහැ. කාට සමහිත මේක බැරි දෙයක් නෙවෙයි. මේක මේක තියෙන දෙයක්. මේක ඉස්මතු කරගන්න ඕන. මේක ඉස්මතු කරගන්න නම් අපි දැනගන්න ඉස්සල්ලාම ඉදුරම් පින වීම ගැන පොඩ්ඩක් යම් ප්‍රමාණයක අපි පරිචයක් ලැබලා අත්දැකීමක් ලැබලා වෙත පැමිණෙන දේවල් විශේෂයි මනාපමනාප දෙක නැතුව පොඩ්ඩක් වෙලා ඉඳලා බලන්න කියලා. මනාපමනාප දෙක නැතුව ඉන්න පුළුවන්. එතකොට තේරෙයි මට ප්‍රහිත ප්‍රියමනාප කියලා බාහිර කොටසක් තියෙනවා, අප්‍රියමනාප කියලා જાතියක් ඉන්නවා. ඒ හැම කෙනාගේම ඉන්නේ දුක තමයි. හිත ප්‍රිය කෙනාට කරදර වෙනකොට මම කරදර ගන්නවා. ඉතින් මේකට හොඳම උත්තරේ අබිනිෂ්ක්‍මණය. හිත ප්‍රිය සියලු ජාගෙම අබිනිෂ්ක්‍මණය කරා. දැන් මේ ඔක්කොම කියනවා බෑ කියයි. ඒගොල්ලෝ කියයි බෑ කියලා. නමුත් මේ දවස් පහේ අපි ඉන්නේ එහෙමනේ. අපේ හිත ප්‍රිය වටින් අයින් වෙලා සුකොබ්බෝගේ දේවල් වලින් අයින් වෙලා අපි කවුරු හරි සම්බලා දෙනවා නේත් දාන දෙන්න දැන දරණීය කියලා. ඔය දින තම්බල දෙන්නේ කණ එකයි තියෙන්නේ. ඒ දන්නේ කියලා දන්නේ ෆුඩ් සයන්ස් දන්නේත් නැහැ, නියුට්‍රිෂන් දන්නේත් නැහැ. ආහල්ටියක් ගැන තම්බල දෙයි. දෙපුවම කාලා. නැත් වෙලා භාවනා කරපල්ලා. ගෙදර හිටියනම් ඕල්ලුන් ටිකක් දාන්න ඕනේ ගෑයි උම්මලකට ටිකක් දාන්න ඕනේ දෙයි මිට ටිකක් පිළික ගන්න ඕනේ ගෑයි දෙහිලෙල්ලක් ගෙල්ලා ගනි බයිලා මොකක්වත් නැහැ තැටිය ගත්තා පොලිමේ ගියා දෙන දෙයක් කෑවා එක දෙක තුන කලවම් කරා ගැව්වා කොන්ක්‍රීට් ගැහුවා වගේ තුන දෙක එක ගල් තුනයි වැලි දෙකයි සිමෙන්ති එකයි ගැහුව ඇවිල්ලා භාවනා කරා. ඉතින් බලන්න හරි ජොලිනේ අප්පා මේ බුදුහාමරගේ බුද්ධ භෝගේ අරගෙන ඇවිල්ලා වළඳනකොට පුදුමාකාර සැපයක් තියෙන මේ ප්‍රියමනාප අර හෝටලේ මේ මොනවද එක එක නම් තියෙනවා මට මතක් වෙනවා කැම જાති ගොඩක් තියෙනවා මම පිටරට ගියාම নানা ප්‍රකාර දේවල් කියනවා බඩා ජීර්ණ වෙනවා මට මොකද නම දන්නේ නැති ඉඳලා කියන නම් දිරවන්න බෑ බත් නම් දිරවන්න පුළුවන් පුදුමාකාර ඇවිල්ලා මේක මේකයි කියලා බෙදනවා ඉතින් ආ හොඳයි මේක මේකයි කියලා බෙදනවා අන්තිමට බත් ටික බලන්න බැකෝ එකක් ඕන හාරලා හාරලා හාරලා හාරලා ඔක්කොම අයින් කරපස්සේ ඔන්න යට අඩිය බත්තර දෙකක් තියෙනවා. ඕක තමයි හුරු. පුදුමාකාර කැම જાති දෙනවා. කොයි එක දුන්නත් තුන දෙක එක කලවම් කරුවා ගැහුවා කොන්ක්‍රීට් වගේ. එතකොට මේ ප්‍රියමනාප දෙක නැති වුණාට පස්සේ අපිට හිතෙන්නේ නම් කොටු වුණා, තනි වුණා, රැහෙන් අයින් වුණා, පාළු වුණායි කියලා. නමුත් මේ ඉන්දේ ඔක්කොම කරදර නම් අයින් වුණාට පස්සේ තියෙන ආඝාතේ නැතිකම තමයි මගේ හිත ප්‍රිය එක්කනට කරදර වුණා මට ප්‍රශ්නයක් නැහැ. මොකද මට කොයි වෙනත් එක සමාන මට්ටමේ තියෙන. මේක හිතාගන්න බැරි එකක් කරන්න යන්න එපා. බුදුරජාණන්සේගේ තියෙන තථාගත ගුණය කියලා කියන්නේ తాදී ගුණය කියලා කියන්නේ සියල්ලන්ටම සමසිත සමමිත. ඉතින් මම කියනවා මේකට මනුසකම කියලා. මම කියනවා මේක අත්දකින්න නම් හොඳට පටල වාඩිලා ඇත්ත එක වහගෙන මම දැන් මෙතන ගන්න හිත හැම කෙනෙක්ම උතෙන්ද ගියොත් එකම අත්දැකීම නෙති ඕනම කෙනෙක් වර්තමාන මොහොතට එන්න ඒතර බුදුහාමුදුරුවෝ ළඟ ඉන්න කෙනා බුදුහාමුදුරුවොත් ඔය අත්දැකීමයි. මගේ අත්දැකීමත් ඒකමයි. ඕක මේ බෞද්ධ වුණා කියලා. අත්දැකීම වෙනසක් නැහැ. වැඩි හිටියෙක් හොඳට සිල්පද රැකලා භාවනා කරපු කෙනෙක් කියලා වෙනසකුත් නැහැ. මේ අද ඇවිල්ලා භාවනා කරපු කියලා වෙනසකුත් නැහැ. කතෝලික කෙනෙක් වාඩිනොත් වෙනසකුත් නැහැ. මේ ਸਰවාගමික කට්ටිය එකතු වෙලා අපි නිදහස් මන්දිරේ භාවනා කරනකොට මම කිව්වා පුළුවන් විදියකට වන්දට පట్టල වාඩිලා බලන්න මම දැන් මෙතන ඉන්නවා. බලන්න මේ අත්දැකීම ගැහණු පිටුමකමක් තියෙනවා කියලා. බලන්නේ අත්දැකීමේ මේ බෞද්ධ අබෞද්ධකමක් තියෙනවා කියලා. බලන්නේ අත්දැකීමේ මේ පළපුරුදු යෝගාවචරය සහ පළපුරුදු නැති එකම තියෙනවා කියලා. ඉතින් මේ කියන manussකම අපි ළඟ තියෙනවනම් වර්තමාන මොහොතේ තියෙන ඕකට සුද්ධ දාන්නේ මයින්ඩ්ෆුල්නස් එකට දාන්නේ වචනේ තමයි choiceless awareness. තේරුමක් බේරුමක් නැතුව ඇති දේ බලන්න. පුදුම manussකමක් තියෙනවා. අපි මේ අපේ කුට්ටිය කඩා ගන්න ගිහිල්ලා මගේ දේ රුචි දේ හොයන්න ගිහිල්ලා අපි අපේ සහෝදර පිරිසකනේ මේ සූරකන්න හදන්නේ. අපේම සහෝදරියන්නේ සූරකන්න හදන්නේ. අපි සමානව දෙන්න සමානව බෙදා ගන්න ගියොත් නිකන් මුත්‍තිකට ගියා වගේ. එහෙම නැත්නම් මල බතකට ගියා වගේ. මේ ලෝකේ උපන නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති මානවයට. ඒක ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් කියලා තියෙනවා. නිෂ්පාදනය කරන ආහාර හොඳටම ඇති. නමුත් මේකෙන් 140ක් අරක්කු නිෂ්පාදනය සහ මද්ද්‍රව්‍ය නිෂ්පාදනයට පැන් නිෂ්පාදයට ගන්නවා. බීර් වලටයි, සකේ වලටයි අරක්කු හදන්නේ. ඉතින් තියෙන එක ඒව කාලා පාටි දාගෙන මැරෙනවා. නැති එක නොකා නොබී ජීවත් වෙනවා. ඒකලර තියෙන එක තියෙන එකට අදිනවා. අයියෝ 90කට වැඩිය මිනිස්සු රැට නිදාගන්නේ කන්න නැතුව. ඔයගොල්ලොත් එහෙම තමයි. ඒගොල්ලන්ට දෙන්නේ නැති දවගොල්ලන්ට. එහෙව් එකේ මේ ඔක්කොම සමසේ හිතාන මුත්තේට්ටුව, දන්තැල, මලබත හරි ගසලා දෙන්න පුළුවන් නම් ඔය මොකක්ද අර සින්දුවක් තියෙන්නේ මේ සිංහල හාලේ බත ඉදෙනාසෝන්දින් ගෙපලක් ගානේ ඉලවුන් ගල්වනදා ඔක්කොම හදා බෙදාගෙන ඉන්නවනම් එකම සනුවරේනේ අර කා මේ කා කියාගෙන මේ කරන දේ හොඳට මතක තියාගන්න අවුරුදු 6න් පස්සේ අපේ උළුවට දාපු පිළිකාවක් මේක මකන්න පුළුවන් මේ මකන්නේ කොහොමද මේ සුකොබ බොගිත් අතාරි ද්‍රව්‍ය පිළිබඳ පහින්දින ගතිය මේ කියන භෞතිකවාදී අතහැරලා මේ කාටත් වගේ සමසේ බෙදා ගන්නද පුංචිට පටන් ගන්නවා. පටන් ගන්න පටන් ගන්නක පුළුවන් තරම් පැතිරෙන්න අරින්න. ඒසොට අපි මානව සමාජයේ සමාජිකත්වයේ ලබනවා. අපිට මේ එලීට් ගෲප් එකේ වරලත් සමාජය නෙමෙයි. බුදුජානසී ඒක ඉඳලා නිබැස්සේ පල්ලෙහා. බුදුජානසී ඉපදෙන්නේ ඉස්සෙල්ලම මේ ලෝකෙ දිහා බැලලා ජාදේතය කුලය මව වන්ති ඔක්කොම බලලා ඉහළම එක ඉපදිලා විහිං පල්ලෙහාට බැස්සා. බැහැලයි කතා කරේ. එහෙම නැත්නම් කියාවේ උඩ යන්න බැරි නිසා අර මිදි තිත්ත නිසා මිදි වලට බයින්න කතා. එහෙම නෑ. බුදුහාමුදුරෝ සාක්්‍ය වහන්සේ ඉඳලා පැත්තට ඇවිල්ලා කිව්වා සමෝසේ. ඒ නිසා අපි පුංචි පුංචි වශයෙන් අපි අපේ දිවයින හදාගමු. වර්ග බේග තේරුම එනකොට මතක තියාගන්න මේ ආඝාතයකට යන්න හදන්න පුළුවන් තරම් හැකි ප්‍රමාණයෙන් තියල්ලටම සම මෙත මං කියන්නේ මුත්widetilde කියලා ඒක. මං කියන්නේ ඒකට කියන්නේ මලබත කියලා. අපි හදාපි දාන කණ්ඩ පටන් අරගත්තොත් දැන් මේකේ 100 දෙනෙක් ඔක්කොම එක ඇලිය බත් කනකොට මොන ගැම්මක්ද අපිට තියෙන්නේ. බුද්ධම සතුටක් තියෙනවානේ. මේක ලේටියනම් ගෙදර හිටියනම් බාස්මති බත් කයි. ඒත් මේ දෙන රතු වල්බත කාලා අපි කොච්චර සන්තෝෂෙකින් ඉන්නවද? අපි ඔක්කොම කියන්නේ කොයි දරුවත් අපේ දරුවෝ, කොයි අම්මත් අපේ අම්මා. ඔන්න උකට අමාමෑණි බුදු පියාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා ඔය පටු අදහස් එනවා. එනකොට මේ කොහෙන්ද මේක ආවේ? කුතිත්ත ලබ්භාති කියලා කොහොමද මට හිත මිතුරොත් අහිතමනාපයක් එන්නේ කොහොමද මට මේ මිනිහට විරුද්ධව තරහ එන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලන්න අර තමන් අරමුණට දාන හිත දාලා ඉතින්ලෙව තම මට්ටම් කරගන්න පුළුවන් වෙනකොට ලැබෙන ඒ කාට සමාව දීමෙන් ලැබෙන ඒ සාන්තිය බ්‍රහ්ම ලෝකයෙන් මේ පිටෙම ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඒක ඒක පාක්ෂිකව ගන්න එකක්. හොඳට මතක තියන්න ඒක පාක්ෂිකව ගන්න එකක්. ගත්ත දවසේ සියල්ලටම සමාව දෙනවා. සියල්ලම අපේ සමසේ සලකන්න පටන් ගත්තට පස්සේ මං කියනවා පුද්ගලිකව ලබන නිවන නෙවෙයි මේක තමයි ජන විඥානයේ ලබන නිවන. මේක තමයි කාල් මාක්ස් තුමා මේ සමාජවාදී කියලා පටන් අරගත්තේ. ඒව කරන්න පුළුවන් දේවල් නෙවෙයි මේ කාම තණ්හා තියාගෙන කරන්න බෑ භව තණ්හාව නැති කරන එක. කාම තණ්හා නැති කරපු අය අභියෝගයට ගන්න ඕනේ මට ඒක පාක්ෂික පුළුවන් සියල්ලට සමාව දෙන්න. ඒකල මම හිත ප්‍රිය කතාවක් නෑ කාට සමසේ සලකන අදහස ගත්තොත් ඒක බලපාන තමන්ගේ ආජීවයට. ඉඳගෙන ඉන්න පරියන්කෙන් ගන්න ආදර්ශේ බාහිරයට යන එකක් ඒ නිසා තියෙන තාකල් ආජී අපි ළඟ ආඝාතයක් ඒක බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව නැතිකම කියලා හිතාගන්න. තියෙන තරක් ආඝාතයක් තියෙනවා නම් ධර්මයේ දන්නේ නැතිකම මේ ශ්‍රද්ධාව නැතිකම මේ වැරද්ද කියලා හිතාගන්න. තියෙනවා නම් ආඝාතයක් සංග්‍රහත්මේ ගුණ දන්නේ නැති නිසායි කියලා හිතාගන්න. සාමීජි ප්‍රතිපන්න නැති නිසායි කියලා හිතාගන්න. තියෙනවා නම් ආඝාතයක් සීලේ නැතිකමේ සීලේ ශ්‍රද්ධාව නැතිකම කියලා හිතාගෙන ලැජ්ජ වෙලා අනේ මම තිබුණත්දී බුද්ධ සද්ධාවෙන්, ධර්ම සද්ධාවෙන්, සංඝ සද්ධාවෙන් මගේම සීලයේ කෙරේ විශ්වාසයෙන් මේක පටිවිණය කරන්න ඕනේ කියන අදහස පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාටම මේ ආඝාත පටිවිණය බුද්ධ විදිත ලැබේවා කියලා ප්‍රාර්ථනා